අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 93 වෙනි බහන වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ මතක් කරපු ටික නැවතත් මතක්ක තියාගන්නයි කියලා මතක තියා මතක් කරනවා නමුත් ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා වාරේ නැත්නම් ප්‍රශ්න විචාරාත්මක සැසිවාරයේ ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කවුද කැමති ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නේ? අතිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට ආරම්භයේදීම සිතේ අදිෂ්ඨානයක් ඇති කරගත් වෙමි. එනම් මගේ සිතට කිසිදු සිතුවිල්ලක් ඇති නොවේවා යන්නේ. එය බොහෝ දුරට සාර්ථක වේ. සමහර අවස්ථාවල පියවර කීපයක් යන විට සිතුවිලි එන අවස්ථාද ඇත. එවිට සිතුවිලි පැමිණි බවත් සිත මහපට ඇඟිලි දෙකෙහි මාරුවෙන් මාරුට පවත්වා ගත ගත යුතු බවත් මට සිහි වේ. නැවත මට වැලි කැට පෑගෙන විට ඇතිවන චිවිචිලි ශබ්දයක් වම් ඇඟිල්ලෙන් දකුණු ඇඟිල්ලට සිත මාරු වෙන ආකාරයත් හොඳින් දකිමි. ඔසවනවා, ගෙන යනවා ආදී වශයෙන් මෙනෙහි කරන්නේ නැත. එසේ නොකිරීම වැරදිද? එසේ කළහොත් සිතවිලි ගලාගෙන ඒම වලකින්නේද? එසේ මා නොසිතන්නේ මට එය වෙහෙසකර දෙයක් ලෙස හිතෙන නිසාය. සතුගේ කෑ ගැසීමක් හෝ වෙනක් ශබ්දයක් ඇසුනද ඒ ඔස්සේ මගේ සිත ගමන් කරන්නේද නැත. මේ පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස දෙපා නමද ඉල්ලා සිටිමි. මෙතරතුරු නම් ප්‍රමාණවත් කියලා හිතෙනවා. නමුත් මම දැනගන්න කැමති එකක් මේ ප්‍රයත්න නැත්තම් මේ ව්‍යාපාර නිසා Taman දැන් ඇවිදින් ඉන්න බව පිළිබඳ වැටහීම වැඩි වෙනවද? නැත්නම් Taman ඇවිදින්දී මම ඇවිදිනේද හිටගෙනද ඉඳගෙනද කියලා ඔළුව අවුල් වෙන ප්‍රමාණයද වැඩි වෙන්නේ නැත්නම් Taman පොදුවේ ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදිනවා කියන එකට අවදිභාවයේ මේ ප්‍රයත්න නිසා වැඩි වෙනවද කියන එක මට දැනගන්න කැමති මේ ලියුම් කරුගෙන් හෝ කාර්යයෙන් කැමතිද දන්නේ ඒක සභාගත කරන්න. ඒ අනුව තමයි ඉදිරි විවරණේ කරන්න පුළුවන් විග්‍රහය කරන්න පුළුවන්. ඒක ඉදිරිපත් කරන්න කැමති නැත්නම් මම කියනවා මේ කටයුතු කරනකොට තමයි පොදුවේ සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දැනීම වැඩි වෙනවද නැද්ද කියන එක මේ වාක්‍ය ඇතුල් කරලා නැවතත් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ටික වැඩ කරන්නේ නැහනේ. මයිකේ වැඩ කරන්නේ නැද්ද? කියන්නේ බැටරි බෑලා තියෝද? එමයි ස්වාමීන් වහන්සේ මට එහෙම ඇවිදිනකොට මම ඇවිදිනවා කියන හැඟීම මට එනවා. එහෙම ඒක වැඩිවීමක් මේ කරන ප්‍රයත්න නිසා මෙනේ කිරීම නිසා හෝ මාපට ඇඟිල්ල හිත තැබීම නිසා හෝ හිතින් නොපැමිණි නොපවිත්‍ත්වා කියන අදිෂ්ඨාන නිසා හෝ Tamanට මම ඇවිදින වෙලාවේ සක්මනේ වැඩි වෙලාවක් ඇවිදින බව දැන ගැනීමේ ප්‍රවණතාවය වැඩි වෙනවද අඩු වෙනවද කියලා වැඩි වෙනවා එච්චරයි එච්චරයි අපිට සක්මන පිළිබඳව මතක තියාගන්න ඔසෝන දබනවා කියලා මෙනෙහි කරනවද වම දකුණ කියලා මෙනෙහි කරනවද ඔසෝන යවනවා දබනවා මෙනෙහි කරනවද ඒ විතර ඔක්කොම වැඩක් නැහැ මේ ඇවිදින බව දන්න ගතිය වැඩි වෙන්නේ නැත්තම් ඇවිදින බව දන්න ගතිය වැඩි වෙනවා ඕන විස්තරයක් පස්සේ හොයාගන්න පුළුවන්. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට බලන්නේ ඉඳගෙන ඉන්න බව දැනීම වැඩිවීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්ඩ එතකොට අදාළ විස්තර ඔක්කොම එයි. සක්මන් කරන වෙලාවේදී වැඩි වෙලාවක් තමන් නැවත නැවතත් මම සක්මනේ ඉන්න බව ඇවිදින බව දන්නවනම් ඊට පස්සේ තියෙන විස්තර ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් මේ පස්සේ විස්තර හොයන්න කියලා මේ ඇවිදින බවවත් මතක නැත්නම් ඒක ලොකෝ පාඩුවක්. ඒ නිසා විස්තර වශයෙන් මම විග්‍රහ කරන්න යන්නේ මේ ප්‍රකාශයටත් ස්තුති හැම කෙනාටමයි පොදුවේ මම කතා කරන්නේ ප්‍රධානම දේ තමයි සක්මන් කරනවාදී මම සක්මන් කරන බව දන්නවා. ඒකට අදිෂ්ඨාන කරලා හෝ නැතුව හෝ මෙනෙහි කරලා හෝ නැතුව හෝ මම දකුණ කියලා මෙනෙහි කරලා හෝ නැතුව හෝ සුලංගිල්ල හිත තියලා හෝ මාපටංගිල්ල හිත මොනවා කරත් ඒව අමතර විස්තර මූලික දේ සපේලා Tamanne කියන්න පුළුවන් නම් ඒක තමයි අපිට හම්බෙච්ච ලාභේ මේක වැඩි වෙලා ඉන්නකොට තමන්ගේ චරිත ලක්ෂණ වල හැටියට පේන විස්තර වැඩිවීම හරහා සමීප භාවයේ වැඩිවීම හරහා උත්සන්න භාවයේ වැඩිවීම හරහා පාර කැපේ. ඒ නිසා මේකට සතුටුලා ඉස්සරහට යන එකයි තියෙන්නේ. ඔකට බැටරි තියෙනවා. ඔව් මයික් කරේ මයික් එකට කතා කරන්න. ගරු ස්වාමින් වහන්සේ මයික් එකට කතා කරන්න මේම තියාගන්න මයික් එක මේ විදිහට. ගරු ස්වාමින් වහන්සේ මා පරයන්ක භාවනාව සිදු කරන විටදී සිහිය පවත්වා ගත හැක්කේ හුස්ම වාර කිහිපයකදී පමණි. වරන් ඇතුලේ පහක් හයක් ඉන්පසු විවිධ විකාර විවිධ චිත්‍ර දෙබස් නාට්‍ය ජවනිකා පෙළක් හටගනී. නැවත ටික වේලාවකින් ආයාසයකින් තොරව හුස්ම වෙත අවධානය යොමු වේ. ඇයනාද පිටිපසට ඇයනාද පිටිපසට ඇහෙනවද? මෙම ක්‍රමය දිගටම පවතී. එහෙත් මම දිගටම භාවනාවේ යෙදෙමි. වෙනසක් පේන්නේ නැත. උපදේශ පතමි. ඔබ වහන්සේට ස්වර්ණ සෝය පතමි. මේක වෙනසක් නොපෙනෙන එක මට හිතන්න පුළුවන්. මොකද මේ හුස්ම පහක් බලන්න පුළුවන් බව කියනවා. මොනවද දැක්කේ කියලා නැහැ. ඊට පස්සේ හිත විකාර වලට යනවා කියනවා. ආයෙත් හුස්මට එනවයි කියනවා මිසක්කා මොනවද දැක්කේ කියලා නැහැ. නිසා මේ ලියන එකන කැමැතිද මේ හුස්ම රැලි පහක් මම පිට දේවල් දකින්නේ මේ හුස්මයි දකින්නේ කියන වෙලාවේදී මොනවද දකින්නේ කියලා කියන්නේ කොහොමද ආස්වාසිය දකින්නේ කොහොමද ප්‍රස්වාසිය දකින්නේ කියන්නේ ඒක තමයි පාර. ඒක විස්තර කරන්න නැතුව I think ඔළුව හැටලා තියෙන වෙන කොයිද? කැමති දේ කියලා තියෙන එක නම් මේ භාවනා කරලා කලාතුරකින් හරියන වෙලාවේ හෝ ආස්වාසිය වශයෙන් තමයි අත්දකින්නේ මොනවද අත්විඳින්නේ මොකද්ද දැනෙන්නේ මොනවද කියන එක ප්‍රස්වාසය කියලා කොහොමද දැනෙන්නේ කියන එක සභාගත කෙරුවොත් ප්‍රශ්න ඉදිරිපත් කරකේ වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් අනිත් දවසේ මම කියනවා ඔය කොල කෑල්ල ඉල්ලගෙන ගිහිල්ලා ආයේ ඒ ටික ලියන්න ඒ ටික නැත්නම් කොච්චර ඉල්ලන් හැරුවත් වැඩ නැහැ මැණික් අඳුරන්නේ නැත්නම්. අඳුරගෙන මැණික වෙන් කරලා තියාගන්න දන්නේ නැත්නම් පස් ගොඩක් අත ගන්න එක විතරයි කරන්නේ. ඒ නිසා හම්බ වෙච්ච ආස්වාද ප්‍රසවාස දෙක හෝ තුන හෝ හතර හෝ පහ මැණිකක් වගේ සලකලා ඒක වார்த்தාවට ඇතුල් කරන්නේ නැත්නම් තමන් විහිම්ම තමන්ගේ අත්දැකීමට නිග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ කෙනාට දිනුවක් වෙන්න විදියක් නැහැ. වෙන්නේ වෙන්න බෑ. ඒ නිසා ඒක ඉස්මතු කරලා ලියන්න. එතකොට අපිට කමඨාන සුද්ධ කරන්න පුළුවන්. සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මට ආනාපාන සති භාවනාව කරනකොට නිතරම පරණ දේවල් මතක් වෙනවා. ඒවට හිත නිතරම පිට යනවා. භාවනාවක් හරියට වැඩෙන්නේ නැහැ. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ පරණ දේවල් කොහොමද යටපත් කරන්නේ? හා ආනාපාන සති භාවනා කරන වෙලාවට එන සිතුවිලි යටපත් කරන්නේ හා ඒ දේවල් වලට හසු නොවි ආනාපාන සති භාවනාව කරන විදිය මට පහදා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ කුසල බලයෙන් පතන බෝධියකින් නිර්වාණ සම්පත ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනා වෙන සතපාක වැඩක් එන්න මෝඩ තොරතුරු ටික ඇල්ලීලා තියෙන ඉතින් අනේ මේම කිව්වට තමයි වෙන්නේ. මේ මට දැනගන්න උනර ඉස්සරහ එකනා වගේ එක සැරයක්වත් හුස්මට හිත යනවාද කියලා එකක් හරි මුළු අපෑයේම එක සැරයක් හරි හුස්මට හිත යනවා කියලා. ඒකටත් ඉස්සෙල්ලා මට ඒකත් ටික සැර වැඩි. මට කියන්න මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරෙනවද කියලා මේ ප්‍රශ්න කරුකට උත්තර දෙන්න ලෑස්තියි. උයි මේ බැරි නම් ඉතින් මේව සාකච්ඡා කරන්න බැරි නම් මට දන්නේ නැහැ කොහොමද මෙහෙවන්නේ කියලා. ඉස්සල් එකනන ලියලා දෙන හුස්ම පහක් බලන්න පුළුවන් කියලා. එතකොට මම අහනවා ඒ පහේදී මොනවද පේන්නේ කියලා. මෙතෙන්දී කනපින්දමක් තියෙනවා. මට භාවනා හරියන්නේ මට අතීත දේවල් පේනවා. මට හිතවිලි එනවා. ඒක හරි ඒක කාගෙත් ඇතිනේ. ඉතින් මේ දවසක් භාවනා කරලා නැත්නම් පැයක් භාවනා කරලා ඉඳගෙන ඉන්න බවට මම අර ඇහුවා වගේ වෙනතට වැඩිය දැනීමක් තියනවද නැද්ද? එහෙම ඉඳගෙන ඉන්නකොට මේ ප්‍රයත්න නිසා හෝ එක සැරයක්වත් එක හුස්මකට හෝ ඍජුව අස්පනා අපිට දැනගන්න පුළුවන්ද කියන එක සභාගත කරන්නේ නැතුව එහෙම නැත්නම් මේ සාකච්ඡාවක් කරනකොට මේ වගේ කෙනෙක් මේවන්න මට තේරෙන්නේ නැහැ. තේජීජි මට නිවන් ලැබ ලැබේවා කියලා කිව්වට මට තේරෙන්නේ නැහැ මට ලැබෙයිද කියලා. සාමාන්‍ය නිවන් සැප ලැබේවා කියන පිරුණම් පැවට පස්සේ අපවත් වුණාට පස්සේ මැරුණාට පස්සේ. එචි ඒකත් භයානක දෙයක් ලංකාවේ නිවන් සැප ලැබේවා කියවනම් මැරියන් කියන එකම තමයි කියන්නේ. ඒ නිසා ඒ ප්‍රාර්ථනාව මම වැඩි ගණන් ගන්නෙත් නැහැ. ඒ නිසා මෙයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න කවුද කැමැතිද? ඒකට කට උතර දෙන්න නැත්නම් අපි ඉල්ලා හිටනවා මම ඒකේ නඩත් කරුණාකරලා මේ කරපු ප්‍රයත්න නිසා කයට හිත ගන්න පුළුවන් වුණාද? ඒ කයේ හිත තියානකොට එක හුස්මක්වත් දකින්න පුළුවන් උනාද ඒක කොහොමද දැක්කේ කිව්වොත් ඒ හරහා තමයි ගමන තියෙන්නේ අනිත්‍යව නතර කරන්න මේකට ගරු කරන්න ඕනේ මේක ගරු කරන්නේ නැතුව අනිත්‍යව නතර වෙන්නේ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරනකොට හිතට එන පරණ දේවල් යටපත් කරන විදිය සහ එන සිතුවිලි යටපත් කරන විදිය සහ සක්මනේ යෙදී සිටන විට ඉදිරියට බලාගෙනද සක්මන් කරන්නේ නැත්නම් මෙහි බලාගෙන සක්මන් කරන්නේ කියලා දැනගන්න කැමතියි. මේ නිවැරදිව කරන විදිය මට පහදා දෙන්න පින්වත් ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ. මේ පිනෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා නමෝ බුද්ධාය ඒත් මට සැකේ තියෙනවා පරණ එක්කනාගේම අත්අකුරු වෙන්න ඇතිනේ ඒ වගේ තියෙනවා ආයි දෙකක් නැහැ. ඉතින් ඒක අහන දැන. ඒ නිසා මේ කෙනාට හොඳම වැඩේ මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. ඒකේ දෝෂයක් තියෙනවා. ඒක පැයි ඔක්කොම තොරතුරු කියපු නිසා ඉඳගත්තුම මොනවද කරන්න ඕනේ, සක්මන් කරනකොට මොනවද කරන්න ඕනේ කියලා අර පළවෙනි සැරේ අහනකොට මතක් වෙන්නේ. ඒක නිසා අපි කරන්නේ අනකොට මේ මූලික උපදේශ පන්තිය ඒ CD එකට දාලා දෙනවා. ඉතින් මේක මේ අවුරුදු 17 ඥානපිරිය ළමයි එක්ක කරපු භාවනා වැඩපිළිවෙලකදී ඒ ළමයි මට පැහැදිලිවම දොස් කිව්වා ඔබ වහන්සේ ඇවිල්ලා මේ පැයක් භාවන බණ බණක් කියනවා ඒව මොනක්වත් අපිට මතක නැහැ අනිත් දවසේ දක්මන්ට ගියා මොකද්ද කරන්න ඕන කියලා දන්නේ ඉඳගන්ට මොකද්ද කරන්න ඕන කියලා දන්නේ ඊට මීට වැඩිය හොඳයි සක්මන් කරන වෙලාවල් වල පරියන්ක කරන වෙලාවට එතන එතන කියලා දෙන එක කියලා. ඒක මම පිළිගන්නවා මොකද හේතුව මේ පැයක බණක් තුනට කඩලා මේ ටිකයි මම සක්මන්ට ගන්න ඕනේ මේ ටිකයි පරියන්කයට ගන්න ඕනේ මේ ටිකයි gedara dore වැඩ කරනකොට සතිය පිටවන්න ඕනේ කියන එක හුඟ දෙනකොට දරා ගන්න අමාරුයි. ඉතිකට තියෙන එකම උත්තරේ තමයි මේ බණ තුන් හතර සැරයක් අහන්න. ඒ නිසා මේ බණ අහලා නැතුව වගේ මේ උත්තර දීලා තියෙන්නේ. බිම බැලුවත් කමන්නේ උඩ බැලුවත් කමන්නේ හරහට බැලුවත් කමන්නේ ඇවිදින බව දන්නවද කියන එක මට කට උත්තරයක් ගන්න පුළුවන් නම් මට පුළුවන් මේ මේ තියෙන තොරතුරු වලින් මෙහෙවන්න. ඉතින් ඉස්සලා එක්කනාගේ මත්තා කරුණන් ඉස්සලා එක්කනාටත් බැන්නනම් මම මෙයාටත් බැන්නයි කියලා ඉතින් දැන් උත්තර දෙන්නේ නැත්තම් ඉතින් બોලේ මම මොකද කරන්නේ ආයසරයක් මම හිට මට සමහරලාට අදහවස යන්න වෙලා තියෙන වැඩකට කොළඹ නිසා මම හිට එනකොට සමහරට එකට මට එන්න පුළුවන් වේද කියන්න බෑ එහෙම වුණොත් එහෙම සංවිධානය කර නැත්නම් මම කියනවා ඒකට මම එනවනම් කල්ැතුව රිජිට් මතක් කරන්න නැත්නම් මම එකට පරියන්කයක් දාගන්න ඒක ලියවලා පස්සේ වෙලාවක තුනට හෝ එන වෙලාවක් බල්ලා සක්මනයි මේ සාකච්ඡාවයි බණයි අපි බලමු අවස්ථාව හැටියට පරිමා ගන්න. එතකොට මං ඉල්ලා හිටින්නම් මේ අපේ රෙකෝඩින් කරන එකනට අවශ්‍ය කෙනෙකුට වෙනම කාමරයක මේ මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. ඒක කීප දෙනෙක් අහන එක හොඳයි මොකද තේරෙන්නේ නැත්නම් ඒක තමයි හොඳම වැඩේ. මේකේ නාන විශේෂයෙන්ම අහන්න ඕන. මේ කෙනා කොහොමඩක්වත් දන්නේ මට පේන විදියට සක්මණේදී මොකද කරන්න ඕන කියලා නොකරන දේ ගැන කියනවා. නොවිය යුතු දේ ගැන කියනවා. අඩු ගානේ සක්මණේදී හිත යොදන්න ඕන හැටි ඔළුව පහත් කරලා තියන්න ඕන කියන එකට ඇහිලා නැහැ. එයාට හුඟක් ප්‍රයෝජන වෙයි. ඒ වගේ අයට හුඟක් ප්‍රයෝජන වෙයි. ඒ මූලික බණපටිය නැවත අහන එක. ඒ නිසා මේ බණපටිය අහන්න සුදුසු වෙලාවක් ගන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් මට කට උත්තරයක් දෙන්න. Taman ඇවිදින බව ඇවිදින වෙලාවට දන්නවනම් මට පුළුවන් මෙහෙවන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරන විට එය සිහියෙන් යුක්තව කළ හැක. පය ඔසවන විට ඔසවන බවත්, තබන විට තබන බවත්, මුල මැද සහ අග වශයෙන් හඳුනාගත හැකි බවත් රළු සහ සුමුදු ස්පර්ශ වෙන්න දැනගත හැකි බවත් වශයෙන්ි. මාගේ ප්‍රශ්නය සක්මන් භාවනාවට ආනාපාන යොදාගත හැකිද යන්නේ කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් බව, නිරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවායි පතමි. ඔය මෙතනත් අවසාන කොටස පටලවිල්ලක්. මුල් කොටසේ තියෙන අඩුවක් සක්මන් පෙළා සතිය සක්මන් කරනවා සතිය පිටවන්න පුළුවන් කිව්වට වම දකුණු වශයෙන් දකින්න පුළුවන් පේන දේ ලියලා නැහැ. එක තැනක විතරක් රළු බව ගොරෝසු බව වැටෙනවා කියලා පොදුවේ ලියලා තිබුණාට වම තියෙනකොට මොනද වැටෙන්නේ? ඒක දකුණ තියෙනකොට කොහොමද ඒක වෙනස් වෙන්නේ? මොනවද වැටෙන්නේ කියලා ඉවසීමක් තිබිලා නැහැ. හරියට සක්මන කරන වෙලාවදී විස්තර කතා කරන්නේ. ඒ තියෙද්දි දැන් අහනවා සක්මන තියෙද්දි ආනපනේ කරන්නද කියලා. ඒ කියන්නේ හොඳට ඕම තවත් අවුල් වෙනවා තවත් ඔය කරුණු මාර්කට. ඒ නිසා වම තිනකොට සහ දකුණ තිනකොට වැටෙන දේ බලන් මිස ඒ වෙනකොට ආනපනිට හෝ වෙන දේවල් වලට හිත දානවයි කියලා කියන තවත් අවුල් වෙනවා. ඒ නිසා අදහස් වශයෙන් ප්‍රකාශ කරනවා සක්මන් කරන වෙලාවේදී වෙන මොනම දෙයකට හිත දැම්මත් ඒක අර ඒකේ සරල භාවයට ඍජු භාවයට කරන සංකර කීමක් අවුල් කිරීමක් වෙනවා. ඒ නිසා ආනපන දාන වෙනුවට වම වම වම වශයෙන් දකුණු වශයෙන් තිනකොට වැටෙන දේ මීට ගොඩාක් වැඩි කරලා වார்த்தාවට ඇතුල් කරන්න පුළුවන් නම් දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඉඩක් එන්නේ නැහැ. ඒක නිසා මේ කාරණා දෙකම වටහා ගන්න දැනනවා නම් දැනුණු කරුණු වார்த்தාවට ඇතුල් කරන්න. අත් දකින්න දේ අත් විඳින දේ. දෙක අනවශ්‍ය දේවල් ඔළුවේ මේකට දාන්න එපා. ප්‍රත්‍යක්ෂයේ තියේදී හිතේ දේවල් අන්නේ දෙක සුද්ධ කළා දුන්නොත් සක්මණේ තව ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගරුතර ස්වාමීන් වහන්ස මා ප්‍රථම වතාවට මෙම භාවනා වැඩසටහනට සහභාගී වුනිමි. ජීවිතයේ ප්‍රථම වතාවට ඔබ වහන්සේගෙන් භාවනා කිරීම සඳහා කමටහනක් ලබා ගතිමි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව මුලින්ම සක්මන කිරීමට උත්සාහයක් අතර මුලින් පියවර කිහිපයක් වමහා දක්න වශයෙන් සිහිය පවත්වා ගත හැකි අතර ඉන්පසු ඉන් මිදී විවිධ අරමුණු කරා සිත දිවියයි. එතෙක් මද වේලාවකින් නැවත ආයාසයෙන් තොරව වමහා දක්න වශයෙන් මෙනෙහි වේ. මම ක්‍රියාව නිතරම විටින් විට මනෝත්වා සිදුවේ. වක්‍රයක් මෙන් මේ සිදුවේ. එසේ වුණත් මා වීර්ය අත්මහර සක්මනේ යෙදුනි. කවදා හෝ ප්‍රගතියක් දක්නට ලැබේවායි සිතමින් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. උභයන්සේට නිවන් සෝතපනි. පළවෙනි ප්‍රශ්නේම වෙන විදියකට ඒ ප්‍රකාශයමයි වෙන විදිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ දක්වා කරපු හැම ප්‍රකාශයකටම මම කරපු එක ඉල්ලීමක් බගෑපත් ඉල්ලීමක් තමයි බලන්න පුළුවන් කියලා කිව්වට පේන්නේ මොනවද කියලා ලියලා නැහැ. මේකේ වචනයක්වත් නැහැ. මට මේ වම දකුණේ තියන්න පුළුවන් ඒක ආයෙ කැඩෙනවා ආයෙ එනවා ආයෙ කැඩෙනවා ආයෙ එනවා කියලා නමුත් එකම චිත්තක්ෂණයකවත් වම තියෙන වෙලාවේදී මට වැටුනේ මේ ටිකය දැනුනේ මේ ටිකය අත්විඳ මේ ටිකේ කියලා කියෙවෙන්නේ නැහැ. ඒක මොකද්දෝ එතන තියෙනවා මේ sannivedana ප්‍රශ්නයක්. එක්ක මම මේ කියන දේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් Tamanට පය තිනකොට වැටෙන දේ කියන්න දන්නේ නැහැ. එහෙම නැත්තම් ඒ කියමනේ වටිනාකමක් නැහැ. ඒ කියන එක වටිනාකම තේරෙන්නේ නැහැ. ඉතින් මේ අඳුරු පුරුක් තුනම පන්නන්න ඕනේ කාට හරි භාවනා ඉදිරියට යන්න. ඒ නිසා මම ඉල්ලා හිටිනවා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳේ මූලික පත්‍රිකාවක් මේ වැඩ කරන භාවනා කරන ඔක්කොටම ලැබිලා තියෙනවාද? බෙදලා දුන්නේ නැද්ද කාටද? ඒක කරුණා කරලා කියවන්නේ. ඒකෙදි මට මේ අද අපි දෙවෙනි සාකච්ඡාන මේ යන්නේ. ඒ නිසා මම හිතනවා සාධාරණයි කියලා ඔක්කොමවත් පොඩි ළමයි නෙවෙයිනේ. මොන්නම හරි දෙයක් කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්න ඕන නම් අරමුණ මොකද්ද කියලා කියන්න. ඒක ඒ ඇති වෙනකොටම අරබින අස්පනා පිටම මෙනෙහි කරගන්න හෝ පුළුවන් වුණාද කියන්නේ එතකොට දැක්ක දෙය කියන්නේ මෙතෙක් ඉදිරිපත් කර එකකවත් මේ පිරිසිදුකම නැහැ ඒක නිසා ඒක පිළිබඳව මම වෙහෙසෙන්නේ මේ කතා කරන්නේ මම මේ ඕගොල්ලන්ට දවස් දෙකමාරක් ඇතුළත මෙච්චර බලපෑම් කරන මට මාස 18ක් ගියා මේක තේරුම් ගන්න. ඒකටලත් මම බැනුම් ඇහුවා. බල මාස 18ක් ඉඳලා ඔච්චර උගත් වෙලා ඔච්චර මහාන වෙලා ඔච්චර අරණ්‍ය ගත වෙලා ඇවිල්ලත් මේ කියන දේ තේරෙන්නේ නැහැ කියලා මම විශාල පිළිසිතර නිග්‍රහ ලබලා තියෙනවා. ඒ තරහට නෙවෙයි මොකද අපිට වල්පල් කතා කරන්න දැනුණාට අවශ්‍ය කාරණා දෙයට කතා කරන්න දන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලා ඉල්ලා හිටිනවා ඒ කමඨාන් උපදේශ වාර්තා කිරීමේ කොලේ ලියා ගන්න නැත්නම් කොලයක් අරගෙන ලියා ගන්න මම මේ කියන්නේ අසවල් අරමුණ ගැනය ආස්වාසිය ගැනය නැත්නම් ප්‍රසවාසය ගැන නැත්නම් පිම්බීමේ හැකිලිමේ මට ඒක එනකොට මෙනෙහි කරගන්න හෝ බලන්න පුළුවන් වුණාද මට මම දැක්කේ මොනවද ওই කාරණා තුනෙන් නැතුව මට මොනම විදියකින්වත් ඔය කියන දේවල් sannivedane වෙන්නේ නැහැ ඒ නිසා මෙතෙක් ලියපු ඔක්කොටම මම කියනවා මෙතෙක් ඉදිරිපත් ප්‍රශ්න ඉදිරිපත් කරපු එක්කෙනෙක්වත් අංග සම්පූර්ණ නැහැ මම මේ අංග සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙනා නෙවෙයි පොඩි හෝ දිනුවක් දකින්න නම් වார்த்தාවට මේ කරුණු තුන ඇතුල් කරන්න නැති වුණොත් මට ඔය තුන් හතර දිනක් අපි යෙදিলা මේ කටයුත්තක් කරාට මට තොරතුරු ලැබෙන්නේ මට මේ කල්පනා කරගන්න බෑ. මට අවශ්‍ය තොරතුරු නැහැ. ඉතින් ඒක නිසා නැවතත් ඒ කමඨහන් වාර්තාව සකස් කිරීම පිළිබඳ කොලේ මේ කියවන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මොකද මේ භාවනා ක්‍රමයේ යන්නේ මේ මූලික උපදේශ ටික සහ මූලික උපදේශ ක්‍රියාවත් කරනකොට ඒ ලැබෙන වාර්තා කිරීම කරු දෙක මත. බෙහෙත් තුණ්ඩුව කියවන්න ඕනේ, බෙහෙත් බීලා ගුණාගුණ කියන්න ඕනේ. ඒ දෙක නැතුව වෙන බෙහෙත් තුඩුවක් මට ලියන්න බෑ. ඒ නිසා එක්කෝ මේ බෙහෙත් තියෙන කොලේ බෙහෙත් තුඩුව කියව ගන්න බෑ. මොකද විද්දු ලියන්නේ අකුරු කෑලිනේ. සාමාන්‍යයෙන් දොස්තර කෙනෙක් එක්ක ප්‍රේම කරන කෙල්ලෙක් දොස්තර මහත්තයා ලියුමක් ලියුවොත් පාමසිකට අරගෙන යනවලු මොනවද ලියලා තියෙන්නේ කියලා බලන්න. දොස්තර ලියන ඔක්කොම සංකේත වලනේ ෆාමසිස් දන්නවා ලියපු එක. ඒ කෙල්ලට තේරෙන්නේ නැහැ. ඒ වගේ කාරණාවක් තියෙන බුදුහාමුදුරුවෝ කියන දේ අපේ එදිනදා ජීවිතේට අහුවෙන්නේ නැහැ. මොකද අපේ එදිනදා ජීවිතේ කැමරටනේ බලන්නේ. ලාභෙටනේ බලන්නේ. ඉතින් මේ අරමුණ මොකද්ද කියලා කියන එකේ අපිට රසයක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අරමුණ මතුවෙනකොට බැලුවද නැද්ද කියන එක. මොකද මේ අරමුණෙන් අපිට රජසැපවත් ලාභයක් සත්කාරයක් සම්මාන ලැබෙන්නේ නැහැ ඒක නිසා ඒකට හිත යන්නේ ගියත් එච්චරයි මේ කමඨාන් සුද්ධ කරන කියන්න ඕන කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ නිසා යන්නේ කොහෙද මල්ලේ පොල් තියෙන්නේ. මම නැවතත් කියනවා මම මේ කතා කරන්න වෙහෙස වෙලා නෙවෙයි. මේ දේ වෙනකන් ඔයගොල්ලෝ කොච්චර සද්ධාවෙන් නිවන් සප ලැබේවා කියවත් නිවන් සප ලැබෙන්නේ නැහැ. ඒක නම් මම දන්නවා හොඳට මේ නිසා නැවත නැවතත් ලියන්න නැවත නැවත ලියනකොට මුල් උපදේශ අහන්න වார்த்தාවක් කමටහන් ලිවලට තොරතුරු ලියන හැටි මතක තියාගන්න. ඒ දේ නැති වුණොත් දවස් හතර ඉවර වෙලා යනකොට කියයි අනේ ස්වාමීන් වහන්සේ මේ කමටහනක් දෙන්න බැරිද ගෙදර ගිහිල්ලා හරි භාවනා කරන්න කියලා මගෙන් ඉල්ලයි. ඉතින් ඒ කියන්නේ දවස් හතරම කිසිම තීරමක් වෙලා නැහැ. ඒක ඉතින් මේ ඉන්න ටිකේ කරගන්න මම මේ කතා කරන්නේ. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට නිතර 20 එක හැදෙනවා. 20 එක තියෙන විටත් කොයි වෙලෙත් කැස්සක් යටපත් කර කර තමයි ඉන්න වෙන්නේ. භාවනා කරන විට හා වෙනත් අවස්ථාවල විශේෂයෙන් කය වෙත සතිය පිහිටවන අවස්ථාවල තප්පර කිහිපයකින් කිහිපයකට කැස්ස යටපත් කරන්න හදන නිසා සතිය නෑ කියලා තේරෙන්නේ. මම හැම විටම කයනේ නැතුව ඉන්න උත්සාහ කරන නිසා නමුත් මේ දවස්වල මිනිස් එක එක්කම කොහොමද සතිය පවත්වන්න ඕනේ. ආනාපානය කරන්නත් ඕනේ. පෞද්ගලිකව මේ දවස්වල මට ඒක ගොඩක් වැදගත් වුණා. කල හැකියයි සිතූ නමුත් මේ දවස් දෙකේ නම් කරගත නොහැකි විය. කයට සිත යොමු කළ විට කැස්ස දැනි. කැස්ස යටපත් කරමි යටපත් කරමි කියලා සෑහෙන වේලාවක් හිඳිමි. නමුත් කැස්ස නවතාගත නොහැක. සතමද්දව ආශිත මේට පිළියමක් ඇද්ද? විශේෂ කියන්නේ මානසික ලෙඩක්. ඒක දන්නවනම් පළවෙනි තේර ගන්න මේ Taman එක Taman තියෙන द्वේෂය තමයි ලෙඩක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඇඟට හිත ආපු ගමන් द्वේෂය වැඩෙනවා. ඒ තරම්ම අපේ ජීවිතේ හැදිලා තියෙන්නේ වර්තමාන මොහොතට द्वේෂ කරලා Tamanට Taman द्वේෂ කරගත්ත කල්පනා පරිකල්පනාවක් මනුස්සයා තුළ තියෙනවා. ඒකයි අපි වෙන කට්ටියට ප්‍රේම කරන්නේ අතීතයට ප්‍රේම කරනවා අනාගතයට ප්‍රේම කරනවා අරයට ප්‍රේම කරනවා මෙයාට ප්‍රේම කරනවා කයට හිත ගත්ත ගමන් මේක නිකන් ආපත්‍ය ගත වෙච්ච හුස්මක් ගත්තා වගේ ඒ නිසා නමුත් මට මට නම් තේරෙන විදිහට මට වීස් එක නෑ මට එක පාරක් කිට්ටු කෙරුවා නියුමෝනියාවට. ඉතින් එතකොට කිව්වා වීස් එක වගේ ටිකක් තියෙනවා කියලා. නැත්තම් මයි ළඟ නෑ මම හරියම ප්‍රේම කරනවා මගේ කයට. මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මට ඔය එක්කෙනෙක්වත් එපා. මට ඕනේ මාත් එක්ක ඉන්න එක විතරයි. ඒ නිසා මට එහෙම ලෙඩ නෑ. ඒක මම ආඩම්බරෙන් කියන්නේ මේ මේ කෙනාට සුවපත් වේවා කියලා. ඒ නිසා වීස් එක කියලා කියන්නේ ද්වේෂයක් බව මතක තියාගන්න. මේක මානසික ලෙඩක්. ඒ මානසික රෝගයට උත්තරේ තමයි මම දැන් මෙතන කියලා බලන එක බලනකොටම මේක ඇවිස්සෙනවා. ඉතින් ඇවිස්සුණා කියන්නේ සතිය වැඩෙනවා කියන එක නේ. මට දැන් හොඳටම කැස්ස තියෙනවා. මට දැන් හිතට කයට හිත ආපු ගමන් කැස්ස වැඩි වෙනවා කියලා කියන්නේ මම අහනවා සබාවෙන්. ඒක සතිය වැඩි කරගන්න හේතුවක්ද නැත්නම් සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙන්න කාරණාවක්ද කියලා සබාවෙන් අහුවොත් මොකද කියන්නේ සබාව? මටත් 20ක වගේ එනවා දැන්. ද්වේෂේ නැත්තම් දැන් මගේ හිතට කයට හිත ආපු ගමන් උගුර කහන්න ගන්නවා 20ක එනවා. ඉතින් හරිනේ වැඩි. ඊට පස්සේ අහනවා දැන් කොහොමද 20ක නතර කරන්නේ? ඉතින් කියන්නේ ආයෙ ද්වේෂ කරන්න කියනවා. එන හිත පිට යන්න ඕන. ඒ නිසා මේ සතියෙන් මේ උත්තරේ දෙන්නයි හදන්නේ දැන්. මේ ලෙඩේ සනීප කරන්නයි හදන්නේ. ඒ සනීප කරන්න හදනකොට ලෙඩේ වැඩි වෙනවා. ඒක සාමාන්‍ය ස්වරූපෙන සිංහල බේත බීපු කාලේ ලෙඩ වැඩි කරනවා. ඉතින් ඒ පළවෙනි බේත් පන්ති ලෙඩ වැඩි කරනවා. ඉතින් මේක සතිය වැඩිවීමේ අංශයක් නුරුස්නා ගතිය වැඩිවීමේ අංශයක් මටම ද්වේෂ කරන වැඩිවීම අංශයක් අනික් මේ කරදරයක් වෙනවයි කියන එකත් ද්වේෂයක් මට. නමුත් හත් දෙයියනේ මෙච්චරත් කොල්ල මේ භාවනා කරන්න ආපුවම මේක හැසන අතර වෙන්නේ නැහැ කියලා මේ ඔක්කොම සතිය වැඩිවීමේ ලකුණු. නමුත් මේ ලියලා තියෙන්නේ සතිය නැති වෙච්චි මේක ඌනියමක් මේක කන්දොස් කිරියාවක් මේක ලෙඩක් කියන ලකුණු. ඉතින් එහෙම හිතන එක අයෝනසෝමනසකාරේ නම් මේ කයට හිතගත්තක මං කැස වැඩි වෙනවා කියලා කියන්නේ හිත හොඳ කාරණාවක් නේ සතිය වැඩි වෙනවා කියලා හිතන මස්පන අපිට පේනවනේ. ආන්නේ විදියට පොඩ්ඩක් හරි වාට දාගන්න. එතකොට මේ භාවනාව දැන්නවත් ප්‍රතිඵල දෙන්න පටන් අරගන්න. කයට හිත ආපු ගමන් කැස වැඩි වෙන ඉතින් කොච්චර ෂොක්. මේ කරමුණු කරන්නේ. මේක තනියම ඉඳලා කරන්නත් බෑ. සෙනඟක් ඉතර ඉන්නත් ඕනේ. Taman කහින ගානේ තව 40කට හිත රිදෙන බව දැනගන්නත් ඕනේ. එහෙම නැත්නම් මේක සති සතියට අරමුණක් වෙන්නේ නැහැ. මම මේ අනික් කට්ටියට කැහි කැසිල්ල මාර්ගයෙන් මෙයාට සතිය වඩන්න නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකට උත්තරේ නිතරම ලේන්සුවක් පාවිච්චි කරන්න. කැසෙනකොට හොත්තට හංගන්න යන්න එපා හංගන්න ගියම කැස සිද හොත්තට කට ඇරලා හයියෙන් කහින්ද ලේන්සුවක් තියලා අපි කියන්නේ මෆ්ලර් එක කියලා කියන්නේ සයිලන්සර් එක කියලා කියන්නේ. ලේන්සත් හොද්දට හයියෙන් කහින්ද වසංගණ්ඩ ගිය ගමන් කැස වැඩි වෙනවා. ඒ නිසා හොද්දට මතක තියාගන්න මට ඒ තියෙන द्वේෂය. මේක මානසික ලෙඩක්. මානසික ලෙඩේට උත්තරේ මම දැන් මෙතන කියලා හිත පවත්තන එක. හිත පවත්තනකොට ලෙඩේ වැඩි වෙනවා. ඉතින් ඒක හරි හොඳයි. ලෙඩේ ඉවර වෙන්න හදන්න. ඒකට හොද්දට කැහලා යන්න අරින්න වසංගණ්ඩ එපා. කහින හැම වෙලාවෙම දැන් සතිය පිහිටවන්න කාරණාවක් තියෙනවා. දැන් මගේ ඇඟට කයට හිත ගිය ගමන් සතිය වැඩි වෙනවා කියලා කියන්නේ සතිය පිහිටපු බවට හරියට පෙරහැර පිටත් වෙන ඉසලා වෙඩිල්ලපත්තු කරා වගේ දැන් හරින්නේ නැකද වෙඩිල්ලපත් වෙන ලෝන්ඩෝන් ගාලා කහින්න ගන්න ආනේ විදිහට දාගන්න බැරි නම් ඒකට අපි තවත් විස්තර වශයෙන් කතා කරමු නමුත් මට නම් පේන විදිහට භාවනා හොඳට වැඩ කරනවා සතියත් හොඳට තියෙනවා නමුත් බලලා තියෙන ප්‍රශ්න තියා ද්වේෂ මුඛේ මේක ඥාන මුඛයෙන් බලන්න මේ වීසක කියලා කියන්නේ මානසික රෝගයක් කියලා බාර ගන්න. ඇදුම රෝගේ තමයි ඉස්සල්ලාම ලෝකේ අඳුනගත්තේ 150ක් සයිකෝසොමැටික් කියලා. මානසික රෝගයක් තමයි ඇදුම රෝගේ. ඒ කියන්නේ gedara ගෑණි මිනිහත් එක්ක තරහ නම් මිනිහා gedara ඉන්න හැම වෙලාවෙම ගෑනට ඇදුම. එච්චරයි. වෙන මොකක්වත් නැහැ. ඒ නැත්නම් වීසකේනවා. නොදකින් නොපතන් නොදොමකින් තමයි. දැන් අපි වීසකේනවා සතිය එනකොටම. කයට සතිය එනකොට වීසගෙනවා. ඉතින් ඒ කියන්නේ හොඳටම ලකුණක් නේ. සතිය පිටලයි කියන්නේ. ඒ නිසා ලකුණු දෙකයි මම කියන්නේ මේ කර්මා කරලා හරි පැත්තට දාලා කල්පනා කරලා සතියට ඉනිමගක් කරගන්න හොඳ ලේන්සුවක් නිතර පාවිච්චි කරන්න කැස්ස වශන් ගන්න එපා ලේන්සුව තියලා හොඳට කහින්න එතකොට විස බීජ පැතිරීම අඩු වෙනවා සද්දෙත් අඩු වෙනවා කැස කැත නැතුව කහින්න පුළුවන් එහෙම නැත්නම් අර ගොරෝසු කටහඬ එන්නේ ඒක හොඳ නැහැ. ඒක පිරිසටත් හොඳ නැහැ. කැස්ද නැති කහින් නැති කටියට උනත් දැනගෙන තියන්න. එහෙම වෙනකොට ඒක පාරට එහෙම කහින් නැතුව මොකක් හරි ලෙඩි කැලක්. මෆ්ලර් එකක්. නැත්නම් ටිෂු එකක්. තියලා හයියෙන් කහින්. එතකොට ඇරලා යනවා. පූජනීය ස්වාමීන් වහන්සේ මනස සැහැල්ලු වීමට සසර කෙටි කර ගැනීමේ මාර්ග හඳුනා ගැනීමට උදේශගතව සිටින උගත් දරුවෙකුට දිය හැකි පොතක් පොතක නමක් සඳහන් කරන්න. ඔබ වහන්සේ කී thoughts with outthink පොත කියවා ඇත. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මම කාගේවත් කාටවත් නිවන් දකින්න කවුරුත් අටමැව්වට මම කිසිම කෙනෙකුට වග වෙන්නේ නැහැ. ඉතල තමන් හොඳට දැනගන්න දැනගෙන තමන්ට වැටහෙනේ කියන්නේ. එහෙම නැතුව ඒ දරුවා මට කතා කරනවා නම් මම දන්නවා මොකද්ද කියන්න ඕන කියලා. ඒ දරුවට අවශ්‍යතාවයක් නැතුව ඒ දරුවට මොනවද කරන්න ඕන කියලා මට ඒ දරුවගේ කිට්ටුවන් තැයෙන් දැනගන්න බෑ. කිරි හොඳයි කියලා මිනිස්සෙක් හිටියලු. ඉතින් ඒ මිනිසාගේ ගෑණිට දැන් නෝනාට කියමුකෝ ඒ උණක් ඇදිලා ඉතින් ගියාට පස්සේ වේදා කිව්වලු නෝනගේ අත අල්ලන්න ඕන කියලා නාඩු බඳු කළු ඒක නම් කරන්න බෑ. මම නෝනගේ අත අල්ලන්න ඔයා මගේ අත අල්ලගෙන නාඩි කියලන්නේ කියලා. ඉතින් ලෙඩා කිව්වලු එහෙනම් කිරි හොඳා කියලා බේතල් ලියලා දුන්නත්. එහෙම අනුන්ගේ අත අල්ලලා නාඩි බලන්න බෑ. ඊට අම්මට තාත්තට උනාට දරුවන් නිවන් දකින්න බෑ. මෙන්න මේ පාහර වැඩේ තමයි ආගමෙන් කරන්නේ. ආගමෙන් කරන්නේ ඒ අතරමැදට ගිහිල්ලා අපි ඒක ආගමට උනන්දුවක් ඇති කරලා සද්ධාාවක් ඇති කරලා ඒක දෙන්න ආදන. ඕක තමයි මිෂනරි කියලා කියන්නේ. මිෂනාරි කාර්යෝ කරන්නේ උන් දන්නෙත් නැති ගුණහරපයක් ඇවිල්ලා මේ මිනිසුන්ට උගන්වන්න හදනවා. ඒ නිසා ඒ දරුවා මට සම්බන්ධ කරන්න මං කියන අත්‍යවශ්‍ය නැහැ. එහෙම නැතුව මේ විදිහට නිවන තියා මේ කෙලින් හම්බෙලාවත් අපිට සාකච්ඡා කරන්න බැරි වෙලාවේදී මේ කවුදෝ ලියපු පොතකින් කාටදෝ බෙහෙත් දෙන්න දාදනවා කියන එක බැරි නන්නේ මොකද මට ඉස්සල්ලාම ඥානාරාම සෝංශේ සම්මාදුනේ පොතකින් කහම්බෙකින් සිද්ධ වුණේ ඒ නිසා පොත් වලට මම බොහොම ගරු කරනවා නමුත් මේ යන ක්‍රමේ කවදාවත් හරියන්නේ නැහැ ඒ නිසා මෙහි භාවනා කරන ගමන් තමන්ගේ වැඩ බලා ගන්න එහෙම ඕනේ නම් ඒ කෙනාට මෙහෙට සම්බන්ධ කරන්න. එහෙම නැතුව එයාගේ අවශ්‍යතාවයට සපේනවා මිසක් මේ වෙන කෙනෙක්ගේ අවශ්‍යතාවයට සපේනවා කියන එක මම කියන්නේ නරක දෙයක් නන් නෙවෙයි සද්ධාහ තුනර ප්‍රඥාව නැහැ. sannivedanayak වෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳලා පේනෝනේ අරමුණ මොකද්ද කියලා කිව්වට කියන්න කිව්වට කී සැරයක් කියන්න ඕනේද? ඒක තේරුම් ගන්න කියලා. අරමුණ මෙනෙහි කරාද නැද්ද කියලා කියන්න කියලා කියන එක කවුද කරන්නේ? ඊට පස්සේ අරමුණ ඉදිරියපත් වෙලා මෙනෙහි කළ වැටහිච්ච දේ කියන මේ කාරණා තුන මේ කියන්නේ අපි දැන් මූණට මූණ හම්බ වෙලා දවස් දෙකක් එකට ගත කරලත් අමාරු නම් මම නන්නා දුන්න කෙනෙකුට කොහොම පොතක් රෙකමන්ඩ් කරන්නද? මිටටි ගොඩාක් වෙනස් තත්ත්වේ ඒකේ නමයෙන් අහනවා. නම් එතකොට මට එයාගේ නාඩි බලලා අත අල්ලලා බේතක් කීය කියලා දැන් මෙතන ඉන්න එක්කනාගේ නාඩි බලලා එයා ඕක කරන්න ගියාම හරියන්නේ නැති මට කිරි හොඳා කියලා ලියන්න වෙනවා. ගෞරවීය ස්වාමීන් වහන්සේ අපේ ගෙදර බැල්ලියක් සිටී. ඌ ඊටාම කරුණාවන්තයි. මම භාවනාව හමාර කර ගෙදර ගිය විට තනීම නිසා හඬා වැටේ. මේ සතාට කරුණාව දැක්වීම නිසා සතාටත් මටත් සසරදී කලවරයක් වේදේ දැනගන්න කැමැත් වෙමි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමි. මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමි. ඉතින් මේ ලියන එක නතරලා බැල්ලියුවා නම් හරි මෙතෙන්ට භාවනාවට. ඔయిత වැඩිය වැඩේ වෙනවා. දෙන්න මාරු කරගන්න එකනදී බැල්ලිට කියන්න ගිහිල්ලා භාවනා කරලා ඇවිල්ලා මට කියපන් කියලා. එනතම් මේ ලියන බල්ලා හො බැල්ලි ගිහිල්ලා ඒ බැල්ලිට කියන එකයි තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා මම මයි ළඟ තියෙන කෙටි ආප්ත උපදේශයක් be mindful mind your own business. සතිමත්යන් තමන්ගේ වැඩක් බලාගන්නේ. මම දැන් මෙතන ඉති ඒතිෙදී ළඟ තියෙන කට්ටියට ඔක්කොමත් අරගෙන යන්න ගියාම මන්දන මට නම් කිසිම පටලවිල්ලක් නැහැ මම මේ දෙන උත්තරේ. මොකද මයි ළඟ අනුකම්පාවක් මෛත්‍රියක් ඇත්තෙම නැහැ. ඒක බිම තියලා තමයි මම පටන් ගත්තේ විපස්සනාවට. ඒකත් එක්ක යන්න ගියොත් අපිට ගඟ විශාල වෙන්න විශාල වෙන්න ගඟේ වේගය අඩු වෙනවා. ගඟ පටු වෙන්න පටු වෙන්න වේගත් වැඩි. ඉතින් ඒක නිසා මේ වගේ කාරණා මං වගේ මනසකින් නාහයින් එක උඟක් හොදයි. ඇති ඉඳලා හිටලා සභාවට hina වෙන්න ඇහුවා ප්‍රශ්නකුත් නැහැ. මයි ළඟ එහෙම එහෙම කවුරක් එහෙම තරහ යන ගතියක් එහෙම අඩුයි. මේ මොකද මට පේනවා මේ බැල්ලියට මීට වැඩිය පොඩි කල්පනාවක් හොඳට තියෙන නිසා කරුණාකර අනිත් දවසේ බැල්ලිව එවන්න මෙයා ගෙදර නතර වෙන්න. අතිගරු ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් නාට්‍ය ගීත වාදිත විසුත දස්සන ඒ ශික්ෂා පදයේ ඉතා පැහැදිලි ලෙස අපට පහදා දෙනමින් ඉල්ලමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි මේක සඳහා අපි අපවත්ිය අදාලා අපේ රේරුකාණේ සාංශිකේ පොයේ දිනේ කියලා පොත කියවන්නේ. ඒකේ තියෙනවා සෑහෙන විස්තරයක්. මේකට සඳහා අපිට මේ වෙලාව ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඕන තරම් ලියවිලා තියෙනවා. ඔක්කොම සඳහා අවශ්‍ය නැහැ. මේ කැමැති එක්කන පොත අරගෙන කියවන්න. ගරුතර ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාස කරන විට හිස් බවක් දැනෙනවා. භාවනාවේ එක තැන වගේ පේනවා. හිත හිතත් වහ වහ පිටපයින්න මේට උපදෙස් දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේක මේ තරම් මේක කියන එක පිරිසිදු නැතිකම තියෙන මොකද්ද පණිවිඩයක් තියෙනවා මම කැමැති දැනගන්න මේ කෙනාට තමන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටහෙනවාද කැමැතිද ඒ කියන එක නා මේ මගේ ප්‍රශ්නට උත්තර දෙන්න එබ නැත්තම් මම කියනවා මේ තමන් භාවනා කරන්න කරන්න ආනාපානේ හෝ හිස්තන හෝ වෙන අරමුණු වෙන එක නෙවෙයි ඉඳගෙන ඉන්න බවේ වැටහීමක් වැඩි වෙනවද නැද්ද කියන එක ආන්නේ දෙක මට කිව්වොත් මට කියත හැකි මේක සාකච්ඡාවට ගන්න. එහෙම නැත්නම් මේ කියන්න හදන තොරතුරු ඇවිල්ලා නැහැ. අනිතකේ ඉදිරිපත් කරලා තියෙන ගොනුව මේ තේමාවක් ඔප්පු කරන එක නෙවෙයි අතනින් මෙතනින් තොරතුරු. ඒ නිසා මම කෙටියෙන් අහන්නේ මේ කෙනා භාවනා කරනකොට එන්න එන්න දැන් මම ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි ඇවිදිමින් නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එකේ වැටහීම වැඩි වෙනවද නැද්ද කියන එක සභාගත කරන්න නැත්නම් අනිත් දවසේ ඒකත් එකතු කරලා පරියන්ක ගැන කියනකොට ඒකත් එකතු කරලා රචනෙ ලියන්නේ කියලා ඉල්ලා හිටු ගෞරවයේ නිහිපානන් වෙත උදාසන පහට පවති පරියන්කයේදී මා පිම්බීම් හැකිලීම් බලමින් සිටින විට සිත විනාඩියෙන් විනාඩියට මෙන් භාවනා අරමුණෙන් පිටව ගොස් වෙනත් දේ සිටී. හැඟේ මතක් වෙයි. මෙලෙස ප්‍රය භාගයක් පමණ සිටන විට පිම්බීම් හැකිලීම් සංසිදී නොදැනී හෘදය වස්තුවේ ගැස්මක් හා තෙරපීමක් වන්න දැනේ. හෘදය වස්තුව ගැහෙන හැටි හොඳින් දැනේ. ඉන්පසු ඒ නොදැනී ගොස් පිම්බීම් හැකිලීම් මෙනෙහි කරන විට නැවත හෘදය වස්තුව මා ඉන්නවා වෙන සංඥාවක් නිකුත් කරයි. මෙලෙස ඇත්වීමට හේතුව පාදා දෙනමින් ඉල්ලා සිටිමි. මන්ට කල යුත්තේ කුමක්ද පාදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. මේ වගේ අත්දැකීමක් ලැබපු ලැබපු කෙනෙකුට විශ්වාසයකින් නැත්නම් සැකමුසුව නැතුව සැක දුරුව යන්න නම් අර මුල් ටිකේ නැත්නම් පටන් ගන්නකොටම කොහොමද පිම්බි මැකිලියෙන් පෙනුනේ විනාඩි 30කින් අරම මේව අරමුණු දකින්න ගමන් පිට යන ගමන් නැවතෙන ගමන් ඇති වෙච්ච මේ පිම්බීමේ හැකිලිමේ වෙනස්කම ජවනිකාවෙන් ජවනිකාවෙන් දැනගන්නා සුළු අධ්‍යාවසයකින් දැනගන්නා සුළු කැමැත්තකින් වාඩි වෙන්න වාඩි වෙලා බලන්න කොහොමද හිත පිට ගිහිල්ලා ආවත් අරමුණේම තිබ්බත් මේ තැම්පත් වෙන්න ඉස්සලා ගොරෝසු වෙලාවේ කොහොමද පිම්බීම හැකිලිම දැක්කේ මත ඉඳගත්ත ගමම එතන ඉඳලා මේ নানা ප්‍රකාර අතිරේක ජවනික අතරේ පිම්බීම හැකිලන මොකද උනේ කියන විශ්වාසෙත් ඇති වුණා නම් පස්සේ හරිය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනාවට ඉදිරියට යන්න පුළුවන් බව ලකුණු වගේක් පෙන්නනවා. නමුත් සතිය අකණ්ඩව තිබිලා නැහැ. ඒ නිසා අනිත් දවසේ ඒකට ලෑස්තිලා යන්න කොය කොතන ඉඳලාද මේ පිම්බීම හැකිලිම නිශ්චල තැම්පත් වෙන තැනට ආවේ කියන ඒ ජවනිකා ටික දැක්කම ඊ ගාවට කරන්න ඕන එක භාවනාවෙම කරලා දෙන්න. එනිසානි දවසේ ඉවසිල්ලෙන් මේට වැඩිය මූල කර්මස්ථානට සාපේක්ෂව විස්තර වැඩි වෙසෙන් දක්ක ගන්නා සුළුව භාවනා කරන්න. එතකොට විශ්වාසයත් වැඩි වෙනවා. භාවනාව විසින්ම ඉදිරියට ගෙන යාමත් වැඩි වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේදී ආනාපාන සතිය ටික වේලාවකින් සිත සිතේ පැවති සිතුවිලි මතකයන්ට සිත යයි. අතීතයේ දුටු ණයෙක් දර්ශන, බෙල්ලයය, නගර, පරිසර සිතේ නැවී පෙනේ. මේ අවස්ථාවේ ඒවා මතක් වුණා යයි මෙනෙහි කළ යුතුයද? නැත්නම් නැත්නම් ඒ ගැන මෙනෙහි නොකර යලි ආනාපානට යා යුතුයද? මෙලෙස සිත ඉබේමින් සිතුවිලි මතක එන්නේ කෙසේද? යලි ඒවායෙන් මිදී ආනාපානට ආහැක. සිතේ ඇතිවන සිතුවිලි කර්ම බවට පත්වේද? සිතේ ඇති වී නැති වී යන බව සිතුවිලි ඇති වී නැති වී යන බව දකිමි. එවිට ඉන්නේදී වැඩි වේලා නොගොස් යලි ආනාපානෙටම සිත යයි. විතරමදී මේකේ කියන්න හදන කාරණාට නෙමෙයි මම දාහන යොමු කරන්න හදන්නේ. මතුවෙන මතුවෙන ලාභේ විශ්සලා දැක්කට වැඩිය විස්තර වැඩි වේලාවක් සමීපව ආනාපානයේ දකින්න එකත් විස්තර ඇතුල් කිරීමත් කරපු ගමන් අර අතිරේකට හිත යන එක නැති වෙනවා. නමුත් මේකේම ප්‍රයත්නයක සාංකාවක්වත් නැහැ. පිට යන ඒවා ගැන කතා කරාට එකම තැනකවත් මෙතෙක් ලියපු හුඟ දෙනෙක් වගේ ආස්වාසිය මට වැටෙන්නේ මෙහෙමයි ප්‍රසවාසය වැටෙන්නේ මෙහෙමයි කියලා කියන්න හිතිලවත් නැහැ තාම. ඉතින් මං ඊටාම කැම් මේ ආදරෙන් මතක් කරනවා දකින්න වෙලාවේ එකක් ආස්වාසි ප්‍රසවාසි විස්තර හොයන්න පටන් ගන්න. එතකොට මේ හිතවිලි බොඳ වෙන්න ගන්නවා. දැන් මේකේ කරලා තියෙන හිතවිලි පිළිබඳ ඔක්කොම විස්තර දීලා තියෙනවා. ආනපනට එනවයි කියලා කිව්වට ඩිංගිත්තක්වත් නතර වෙලාන පණදියා බලලා විස්තර කියමනයි කෙරෙන්න ඕනේ කියන හැඟීම ඇවිල්ලා නැහැ. ඒක කොහොමද ඇති කරන්න කියලා මට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මං කිව්වා මේක වැටහෙයි කියලා මට විශ්වාසිකුත් නැහැ. ඒක නිසා පොදුවේ මං කියන්නේ මතුවෙන අතුරු අරමුණු ගැන නානා මති මතාන්තර කතා කරනව වෙනුවට එක වතාවක් හරි මූල කර්මස්ථානේ විස්තර කරන්න. එතකොට කමඨාන සුද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානේ නම කියලා ඒක පැත්තක දාලා මේ අනිත්‍යව කර්ම රැස් වෙනවද නැද්ද කියලා මේ හිතවිලි ගැන කතා කරනගෙන තන්නේ කර කෙලෙසයක් තන්නේ කර මාරපාක්ෂිකයි තන්නේ කර කෙලෙස් වලට පොහොර දැමීමක් තන්නේ කර කෙලෙස් වලට ආහාර දැමීමක් මූල කර්මස්ථානේ විස්තර කරනවා කියලා කියන්නේ නික්ලේශී බවක් නිර්මල බවක් ප්‍රතිපදාවක් ඒ නිසා සියලු දෙනාටම මෙතෙක් ලියපු ඔක්කොටම මම මේ පොදුව ලියන්නේ තමන් මූල කර්මස්ථානයේ පිළිබඳ වැඩි විස්තර බලන්නත් වැඩි විස්තර වார்த்தාවට ඇතුල් කරගන්නත් ආදර්ශයට ගන්නවනම් මේ ලියන කෙනාට වෙහෙසකුත් නැහැ මට වෙහෙසකුත් නැහැ භාවනාවේ බොහොම ඍජු දියුණුවක් ඇති වෙයි. ඉතින් මම දන්නවා හැබැයි ආධුනිකයන්ට ඉස්සලා ඉස්සලා වගේ වතාවට නිවාසික භාවනාවක් කරන කෙනාට මුල් දවස් දෙක තුන මෙහෙම තමයි යදින්නේ. දවස් 3 4 පැන්නට පස්සේ තමයි මේ බලන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද කියලා වැටහෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුල් දවස් ටිකේ ගොඩක් ප්‍රතිඵල අපේක්ෂා කරන්න නරකයි. මෙහි මේම කරගෙන යන ගමන් ටික ටික හෝ හිතට වද්ද ගන්න ලියන ප්‍රමාණය නෙවෙයි ඕන කරලා තියෙන්නේ මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණ. මූල කර්මස්ථානයේ භාව ගති, ස්වභාව ගති ලක්ෂණ ගති නැත්නම් ඒ රචනයෙන් ඇති වැඩන්නේ. ඒ රචනයේ අවශ්‍ය තොරතුරු නැහැ. ඒක වැඩි කරන්න. එතකොට Tamanටම තේරේ. එතකොට හිතවිලි එන එක නතර වෙනවා. හිතිලි වල තියෙන පෙළන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ බෝධිසේ ධර්මයේ දේශනා කරන විට ගැඹුරු ධර්මයක්වත් අපට ළඟා කරගත ධර්මයේ දේශනා කරමින් අනුශාසී කොටස් මනාව පැහැදිලි කරයි. අපට මේ ධර්මකට යොමු වන්නට උදව් වුණේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණයයි. ඔබ වහන්සේ මේ දක්වා මේ දුර ගමන අපට යන්නට අනිවාර්යෙන් කවේජු ධර්ම මාර්ගයෙන් කෙටියෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔගේ යන දවසේ තමයි සාමාන්‍යයෙන් කියන්න වටින්නේ. අද කල්ැතුව කියලා තියෙනවා. ඒක නිසා මෙතෙක් ඇහිලා නැහැ මොනවත් අත. තාම මල්ලට මොනවත් හම්බෙලා නැහැ. ඉතින් මම කියනවා කරුණා කරලා අර මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා ඒක භාවනා පරියංක කරන වෙලාවේදී මේ ටිකයි ගන්න ඕන කියලා අහලා පරියංකයක් කරා. සක්මන් කරන වෙලාවේදී මේ ටිකයි ගන්න ඕන කියලා අහලා සක්මනක් කරන්න. එතකොට නම් බනින් නැතුව ගෙදරයයි නැත්තම් කියාවි අපරාධ දවස් පහක් හිටියා. මේ කිසිම දෙයක් හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මම ඔක කියනකොට ඒ කතෝලික මහත්තයෙක් මා ළඟ හිටියේ. යා කියනවා ස්වාමීන් වහන්සේගේ වැඩසිළුවලට නෙවෙයි. ඒක ප්‍රසිද්ධ දෙයක්. මිනිස්සු උදේ රැහැන්දෑවේ පටන් ගන්න උදේ වෙනකන් රාමායනේ බලනවලු. උදේ පාන්දර ළඟ ඉන්න එක්කනයි කතා කරනවලු මේ රාම සීතගේ කවුද කියලා පහුවෙද්ද උදේ ගෙදර යන්න ඉස්සලා නෝ නාටකම් බලලා ඉවර වෙලා. එහෙම තමයි රාමායනේ බලන්නේ. ඉතින් නාටකමකුත් එහෙමනම් මේ වගේ බරපතල වැඩක් කරනකොට මේ නැගිට්ටා වගේ නිකන් හීනෙන් නිින්දෙන් නැගිට්ටා වගේ ඊටි කඩලා අහනවා දැන් නම් ගෙදර යන්න වෙලා හරි සෝයන්ස කමටහනක් දෙන්න බැරිද ඒ ඒකම තමයි ඔය කියවිලා තියෙන්නේ ඉතින් ඒ නිසා මම කරලා තියෙන්නේ ඒක වාර්තාගත කරලා තිනවා ගෙදර ගෙනියන්නත් දෙනවා. ඒ මූලික කමටහන්ට තුන් සැරයක් විතර අහුම්කම් දෙන්න හෙට අහන වෙලාවක් ඇති කරගෙන ඒකට මේ ලියුණු එකනත් කරුණාකර සම්බන්ධ වෙන්නයි කියලා මම ඉල්ලා හිටියා. ගරුතර ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයේද හුස්ම හඳුනා ගැනීමේදී ආශ්වාස ප්‍රශ්වාස කියා හිතෙන් මෙනෙහි කරමින් කරාට කමක් නැද්ද? ඔබ වහන්සේට බුදුබව ලැබේවා. නමුත් දැනට කරන ක්‍රමේ මොකද්ද කියලා කියනවනම් මට ඒකට සාපේක්ෂව වඩා හොඳ දෙයක් කරත හැකිය තැකි. ඒක තමයි වැටහෙන ක්‍රමේ නැත්තම් දැනට කරන ක්‍රමේ. කිව්වොත් නම් ඒකට වැඩිය මේක හොඳයි කියලා කියත හැකියි. ඒත් එහෙම නැතුව ඒක පාරට පොදුවේ ඔක්කොට මෙන්න මේක කරන්න කියලා කියන්න බෑ. ඒක තමයි මූලික උපදේශ මාලාවේ දීලා තියෙන්නේ. ඒ නිසා Taman දැනට ඉන්න தત્ත්වේ දැන් කරන්නේ මෙහෙමයි. මට මෙච්චරක් වැටහෙනවා කිව්වොත් මට කිත හැකියි ඔය ටෙඩි මෙහෙම කරුවොත් මෙහෙම වෙනවයි කියලා තමහට එක මයිලඟ උත්තර තියෙන්න ඉඩ තියෙනවා ඒ නිසා මේ ප්‍රශ්න කරු තමන්ගේ දැනට කරන්නේ කොහොමද මෙනෙහි කිරීම දැනට තමන්ට වැටහෙන්නේ මොකද්ද කියන එක කිව්වනම් මට මේට වැඩිය ලේසි උත්තරයක් දෙන්න නැත්නම් ඔක්කොටම කියන උත්තරේ සමහරලාට පිරිස නොමග යන්න ඉඩ තියෙනවා ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වෙත මා පින්දීන් හැකිලීම් බලමි එවිට ඇතන් විට නිින්ද ගියාක් බඳුව දැනේ නමුත් එම ශනියෙන්ම යමකට බඳ තබන වරපටක් නිවි යන්නාසේ ශරීරයේ මේක් පැන් දෑත් දෙපා උරහිස් ආදී ස්ථාන ලිහිල් වී නැවත වෙනස් අරමුණු වල දිනුසිත ෂණයෙන්ම පිම්බීම් හැකිලීම් සොයයි ඒ දැනි මෙලෙස විනාඩි දෙකෙන් දෙකට මෙන් සිදුවේ මේ தත්වයට කුමක් කළ යුතුද කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි ඔබ වහන්සේ දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය හා වහවහ නිවන අවබෝධ වේවා. මේ රචනයරි කවන්නේ මොකද්ද පිම්බීම වශයෙන් එකක් විස්තර කරනවා නම් මොකද්ද හැකිලිම කියලා එකක් විස්තර කරනවා නම් ඉදිරි පාර පේනවා. මේ තාක්කල් ඉදිරියට එකම ප්‍රශ්න කරුවෙක්වත් එකම තැනකදීවත් ඒ Taman දකින්න දෙය කියන්නේ. ඉතින් ඒක ඔක්කොටම හැච්චි වසංගත ලෙඩක් වගේ මට පේන්නේ. විශේෂයෙන්ම අද දවසේ. ඉතින් ඒ නිසා මට හිපේන්නේ අර කමටාන සුද්ධ කරන වෙලාවේදී කළ යුතු පත්‍රිකාව කියවන්න කියලා. ඉතින් ඒක තියෙද්දි මේ ඒ ටික හදාගන්න නැතුව ඊටු ප්‍රශ්න එකටවත් උත්තර දෙන්න ඕ සාකච්ඡාවට ගන්න විදියක් නැහැ. අඩු ගානේ මේ නැවත නැවත පිම්බීම හැකිලීමට හිත එන බව ප්‍රකාශ කරලා තියෙනවනම් ඒ එන වෙලාවක මෙන්න මෙහෙමයි මට පිම්බීම පැටහෙන්නේ. හැකිලීමට සාපේක්ෂව මට මෙහෙම හැකිලීම පේන පිම්බීමට සාපේක්ෂව කියලා මේ විස්තරේ කියන්නේ නැතුව ඊතර ප්‍රශ්නවලට උත්තර දෙන්න අමාරුයි. ඒ නිසා මේ අවසාන මේ ලියපු එක්කනාව කැමැතිද තමන් සාවධානව පිම්බීම හැකිලින් බලනකොට එක තැනක හෝ දැකපු අවස්ථාවක් කට උත්තරයක් දෙන්න අද්දුටු අද්දුටු සාක්ෂියක් දෙන්න සභාවට කරුණු ඉදිරිපත් කරන්න කැමැතිද කියලා මම විමසන්න කැමැතියි. ඒකත් බැරි නම් ඉතින් මම මගේ අඬු කැඩුනා වගේ. මට මොනවක්වත් කරගන්න බෑ තොරතුරු දෙන්නෙත් නෑ මම ඉල්ලීමක් කරාට තොරතුරු වලට වුන්කම් දෙන්න විදියකුත් නෑ ඒ නිසා මට තියෙන එකම උත්තරයයි අර මූලික උපදේශ පන්ති නැවත අහන්න කියන එක තමයි පස්වෙනි වතාවටත් කියන්න වෙන්නේ ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරමි. මා පින්බීම් හැකිලීම් බලමි. පින්බීම් හැකිලීම් කීපයක් හතරක් බලන විට නැවත සිත වෙනතක දුවයි. සිතුවිලි පහළ වේ. සිතින් නෙක්දේ දෙබස් පවසේ රූප පෙනේ. නමුත් නැවත මිනිහෝ ගමන් භාවනා අරමුණට සිත දුව එන විට පිම්බීම් හැකිලීම් ආයාස කරන තදින් දැනේ. නැවත ටිකකින් යලි සිත ගමන් කරයි. නැවත සිත භාවනා අරමුණ කෙරෙහි මෙනෙහි දුවවිත් පිම්බීම් හැකිලීම් මෙනෙහි වේ. මෙලෙස විනාඩි දෙකකින් දෙකකට පමණ වේ. මුළු මුළු පරණකේම නිලස ගත වේ. ඇතැම් විට නිඳ ගියාසේ වෙයි. ගැස්සී ඇහැරනාසේ වෙයි. නමුත් එම අවස්ථාවේද නිඳ ගියේ නැද්ද සිතාගත නොහැකිය. නමුත් විනාඩියෙන් නැවත ගැස්සී ඇහැරී භාවනා අරමුණට සොයා එන දුව එන විටම පින්බීම් හැකිලීම් තදින් කීපයක් දැනේ. නමුත් නැවත එය සංසිඳියයි. ශරීරය විටක නොදැනීයයි. මේ පාදවලින් පටන් ශරීරයේ උඩට එයි. විටක උරීසා හිස පෙදසින් ඊළට යamak වරිණ තේරෙමියයි. ඊට නාසයවද තදබවක් ඇති වේ. මේ අවස්ථාවල පිම්බී මහකලීම් නොදැනෙන තරමට සියුමයි. නමුත් චිත චංචලය මේ අවස්ථාවල කලියුත්තේ කුමක්ද? කරුණාවෙන් පහදා දෙන්න ඉල්ලමි. ඔබ වහන්සේට වහවහ චතුරාර්ය සත්‍ය ආબોධ වේවායි පතමි. මට බගෑ වෙන්න තියෙන්නේ මට එක සැරයක් හරි පිම්බි මැකිලින් විතර කියන්න. හයවෙනි වතාවට කියන්නේ. ඉතින් ආයෙ සැරයක් ඔකම ලියලා තිබ්බත් මේ කෙනා කැමතිද සාකච්ඡාවට ඇවිල්ලා අඩු ගන්න කියන්නේ මේ පිට ගිහිල්ලා ආවට පස්සේ හෝ පටන් ගන්නකොට කොහොමද පිම්බීම සහ හැකිලිම එකිනෙකට වෙන් වෙන් වශයෙන් හෝ වැටහිම කොහොමද කියලා අඩු අද අද මේ අනික් අයට හරි උත්තරයක් ලබා දීම සඳහා කට උත්තර දෙන්න කැමතියි එහෙම නැත්නම් අර උත්තරේ මම දෙනවා කරුණා කරලා මුල් උපදේශ පන්තියට අහුම්කම් දෙන්න. වෙන මට කරන්න ක්‍රමයක් නැහැ. ඔක්කොටම තියෙන මොකද්ද ප්‍රශ්නයක් එක්කෙනෙක්වත් ඒ මූලික තොරතුරු දෙන්නෙත් නැහැ සාකච්ඡාවට කැමතිත් නැහැ. එනවත් අවශ්‍යතාවය නිසා එකම නැවත නැවත ලියනවා. ඒක පැතිරෙන වසංගත රෝගයක් වගේ තියෙන. ඉතින් කවුරු හරි එක්කෙනෙක් ඉදිරිපත් වෙනවනම් අපිට පුළුවන් මේ ඒක පූර්ව ආදර්ශයක් කරගෙන ඒක හරහා අනික් අයට පණිවිඩයක් දෙන්න. එහෙම නැත්නම් මම පොදු උපදේශයක් දෙනවා. මූලික උපදේශ පන්තියට නැවත වුන්කම් දෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී කයට සිත පිහිටුවා වම දකුණු ලෙසින් මෙහි කරමින් යමි. එවිට සිත ඒ අරමුණේ පවතී. ඉන්පසු ඔසවනවා, තබනවා යන ආකාරයෙන් මෙනෙහි කරමින් යන යන විට එවිටද සිත පිහිටයි. සක්මනේ ගොස් නැවත මද වේලාවකින් ඒ නැවතී සිට ඉරියව්ව හිස සිට පාදක්වා මෙනෙහි කර සිටනායයි සතියෙන් දැනගතමි. එහිදී ඒ ඉරියව්ව සිටගෙන සිටීම කොතරම් වේලා මෙනෙහි කළ යුතුද? හැරෙන විට ඔසවනවා තබනවායයි පා පැමිණෙන මෙහි කරමින් ඒ කරමි. ඒකදී අර මුලින්ම තියෙන වාක්‍ය විදිහට වම දකුණු වශයෙන් මෙනෙහි කරනකොට වැටහෙන දේ. වම තිනකොට මට මෙහෙම වැටෙන්නේ දකුණ තිනකොට මෙහෙම වැටෙන්නේ නැත්නම් වමයි දකුණයි වෙන් වෙලා පේන්නේ මෙහෙමයි එහෙම නැත්නම් අර හිටගෙන ඉන්නකොට පැටෙන හැටියට සාපේක්ෂව වම තිනකොට මෙහෙමයි කියලා මේ සංසන්දනාත්මක තොරතුරු ටික සභාගත වෙනකන් සභාවම හිර වෙලා ඉන්නේ ඉදිරියට ගෙනියන්න විදියක් නැහැ. ඒ නිසා මේ ලියන එක්කනාගෙවත් මම ඉල්ලා හිටිනවා. කැමැතිද මේ වම දකුණ කියලා මෙනෙහි කරනකොට තමන්ට සතිය පිහිටිය බව දන්නවනම් වම තිනකොට වැටෙන්නේ මොකද්ද කියන්නේ දකුණ තිනකොට වැටෙන්නේ මොකද්ද කියන්නේ එහෙමනම් මට පුළුවන් ඉතිරි ප්‍රශ්න වලට මෙහෙවන්න ඉතින් මේ ටික ලියන්න කැමති නැත්නම් මට කියන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම් මට කරගන්න දෙයක් නැහැ කැමැතිද මේ ලියපෙකනා මේ සකච්ඡාවට තමන්ගේ කට උත්තරේ තමන්ගේ අද්දට සාක්ෂිය දෙන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී සතිය කැඩෙන්නේ බාහිර ශබ්ද රූප ආදිද වඩා සිත ඇතුළෙන් මතුවන අතීතයට යාම හෝ අනාගතයට යාම නිසා බව අද හොඳින් අත්දැක්කා. එම අවස්ථාවේදී අසතුටක් නොවේ සිටීමට මා බොහෝ උත්සාහ ගත්තා. මානසිකාරයෙන් සක්මන් කිරීම එසේ අසතියක්වත් නොවීමට උපකාර වුණා. මම හිතගෙන නෙවෙයි පරයන්තේ නෙවෙයි ආදී මෙනෙහි කිරීම එම උපකාරයි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය වහා ආબોධ වේවා. ඒ විදිහට යම් වෙලාවක Tamanට ධෛර්යයක්, ශක්තියක් එනකොට මේ හිතගෙන නෙවෙයි පරියන්ක නෙවෙයි ඇවිදින බවට ඇවිදින පයෙන් මොකක්ද හම්බෙන අත්දැකීම. මේක සාධනීය කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න හිටගෙන ඉන්නකොට දැන දැනීමයි <clears throat> වමෙට දකුණට පය මාරු කරනකොට දැන දැනීමයි අන්නේ දැනීම නැතුවයි මම මේ මේ පිපාසෙන් වගේ ඉල්ලා හිටින්නේ මේ අනික වලින් වලට වැඩිය මේකේ ටිකක් උත්සාහයක් කරන් තියෙනවා. නමුත් එතන පුදුමාකාර මේ sannivedane වෙන්නේ නැති ගතියක් අපේ තුල තියෙනවා. ඒක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. නමුත් අපි කොහොම හරි සාමූහික ප්‍රයත්නකින් හෝ පෞද්ගලික ප්‍රයත්නයකින් මේ වමාර ගන්න බැරි මේ අත්දැකීම ඉදිරිපත් කරන එක, අත්විඳීම ඉදිරිපත් කරන එක පොදු දෙයක් බාටපත් කරගන්නවා. ඒක වෙන්න මේ රිට්‍රීට් එකේ තව කල්මැදි වෙන්නේ නැති දවස් දෙකනේ භාවනා කරලා තියෙන්නේ. නමුත් මම කියනවා සභාව වෙනුවෙන් එක්කෙනෙක් හෝ ඉදිරිපත් වෙලා ඒ දේ මේ සාකච්ඡා කරලා අපි මතු කෙරුවොත් මේ ඔක්කොටමගේ උත්තර වෙයි. ඒක නිසා හිතගෙන නෙවෙයි ඇවිදිනවා කියන වම තියනවා කියනද වැටෙන්නේ කොහොමද? දකුණ තියනවා කියලා වැටෙන්නේ කොහොමද කියන තොරතුරු ටිකත් මේකට ආවන සෑහෙන දුරට රචනයේ අංග සම්පූර්ණ වෙන්න පුළුවන්. නමුත් ධෛර්යයක් ඇති වෙච්ච බව කියලා තියෙනවා. ඉදිරියට කරණ ගන්න ගමන් බලන්න මේක සජීවී කරගන්නම් පියවරෙන් පියවරට ලැබෙන අත්දැකීම් වාර්තා වෙන්න වාර්තා වෙන බවට වග බලා ගන්න කියලා ඉල්ලන්න පුළුවන්. ඒක වැඩක් හරියන්නේ ඒ ඒජන්තලත් එක කරන්න බෑ මේ වැඩේ. ඒ අදාළ කෙනා කතා කරන්න ඕනේම නැත්නම් වෙන කවුරු හරි ගත්තොත් ඒක මේ වෙන භාෂාවක් වෙන ප්‍රංශ භාෂාවක් ග්‍රීක භාෂාවක් වෙනවා. ඒ කිය අනිත් එක්කෝටම එහෙම කතා නොකරන්න හේතුවක් නැහැ. ඉතින් අපි යාප්පු වෙන්න ඕන. බගෑපත් වෙන්න ඕනේ. අයදින්න ඕනේ. මොකද ධර්මයක් වෙනින් කතා කරන්නේ එක පුද්ගලෙක් වෙනවත් වෙයි. ඉතින් වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්නේ සමාජලාට මේ අනුකම්පාවෙන් වෙන්න ඇති. නමුත් මේකේ අනුකම්පා ඉක්මවා ගිය ප්‍රඥාවක් තියෙනවා. ඒක මතු වෙනකන් යමු අඬ අඬාවෝ ගන්න එකයි තියෙන එකම දෙය. කිරියනකන් අඬන්න ඕන. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මට ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන භාවනාව බැලීමේදී. නමුත් සක්මන ගැනත් පැහැදිලි කිරීමක් කර ඒට පිළිතුරු බලාපොරොත්තු වෙමි. මා සක්මන් භාවනාව කරන විට අවදින බවට සතියෙන් සිටිමි. වම් පාදය පොළොවට ස්පර්ශ වීමේදී වම ලෙසත් දකුණු පාදය පොළොවට ස්පර්ශ වීමේදී දකුණු ලෙසත් මෙනෙහි කළ හැක. පතුල දැනෙන සියුම් ගොරෝසු බවද නිරීක්ෂණය හැක. විතක සක්මන් සක්මනේදී සිතුවිලි හිතට ගලා එයි. නමුත් එය දැක අරමුණට සිටිය ප්‍රයත්නය හැකිය. විනාඩි 40ක් පමණ සක්මනේ යෙදෙද්දී දෙපා හා පතුල් වල විටක දැඩි වේදනා ඇති වෙයි. නමුත් ඒ මෙනෙහි කර වේදනාව ඉවසා ප්‍රාණ සක්මනේ යෙදෙමි. අතීතයේ වැඩ සිටි භික්ෂුන් වහන්සේලා තම දෙපතුල් පුපුරා ලේ වැගිරුණත් සත්‍ය අවබෝධ පිණිස මම උත්සාහයෙන් අත් නොහල බව මම මමම මා සිතට කියා දෙමි. දිගටම සක්මනේ යෙදෙමි. එසේ සක්මනේ පසු පර්යංකයට ගිය විට ඉඳගෙන මම ඉඳගෙන ඉන්නේ ඒ මෙනෙහි කරමි. එසේ මෙනෙහි කර දැස් පියාගෙන හුස්ම රැලි පහක් පමණ බලූ පසු සිත නදනීම වෙනත් වෙනත් අරමුණකට ගොස් ඇත. ආශ්වාස ප්‍රශ්වාස පහක් පමණ මෙනෙහි කළ පසු නිින්ද යාමක් වැනි දෙයක් සිදු වී මේ රූප සිදුවීම් පෙනෙන්නට පටන් ගනී. අදමන්දක සිටින විට සිහින පෙනෙනවා මේ දේවල් පෙනේ. හරියට ටෙලි නාට්‍යයක් බලනවා වෙන්නේ. නමුත් ඒ පෙනෙන අය හෝ දේවල් හෝ මම හඳුනන්නේද නැත. ඒ සියල්ල අපහදිලිය. මනෝ විකාර සේහිණියයි. ස්වාමීන් වහන්සේ මට දින ගණනාවක සිට පර්යන්කේ ඉඳගත් පසු මේ දේ සිදුවේ. සමහර විට සිත මේ මනෝවිකාර දිගේ විනාඩි 10ක් 15ක් පමණ ගොස් ඇත. නැවත තිගැස්සී මින් අවදි වී මොනවද මම සිතන්නේ ආනාපාන නේද මම මනෝ කියලා යුත් කියා මම නැවතත් හුස්ම දෙස බැලීමේ අරමුණට යමි. නමුත් හැම අවස්ථාවෙදීම මට මේ දේම සිදුවේ. ඒ වෙලාවට අරමුණේ සතිය නැති බව මට විශ්වාසය. තිගැස්සී අවදි වී නැවත අරමුණ සිහි කරන්නේ බැහැම ඉබේම සිදුවන දෙයක්ද ආයාසයෙන් කරන දෙයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. කවිශ්‍රමණීය මිනිස මම දින කීපයක් මේ தත්ත්වය දැනගෙන කෙසේ හෝ ආශාස ප්‍රාශාස අරමුණ සතිය පිටවන උත්සාහ කළා. නමුත් තවමත් මට අරමුණට එන්නේ නැහැ කියේ. මේ අවස්ථාවේදී මම කුමක් කළ යුතුද? සිදුවන දේ දිහා සතුටුව බලා සිටීම ආරක්ෂාව තිබෙන්නේ මේ ආනාපාන තුලයි කියා කෙසේ හෝ ආශ්වාසයට ප්‍රශ්වාසයට හිත පිටුන උත්සාහ කරන සුද ඒ කලීපේ කෙසේද කියලා අභිවහන්සේගේ දෙපා මත උපදේශක් බලාපොරොත්තු වෙමි මීට පෙර එක් බාහිර වැඩසටහනක සහභාගී වෙමි බුලහන්සේට නිරෝගී සුවපත් වේවා මෙයාටත් දෙපා නම දරන නම් මට ඉල්ලන්න බෑ නමුත් ඉල්ලන්න පුළුවන් එක ආස්වාද ප්‍රසවාසකත් විස්තර කරන්නයි කියලා ඉතින් විස්තර කරන්නේ නැතුව අනික් දූවිලි තැම්පත් වෙන්නේ නැහැ. මේ කියලා තියෙනවා ආසස් ප්‍රසවාස පහක් විතර බලන්න පුළුවන් පිට ගියාම තාපව වෙනවා බලනොයි කියලා. ඔය දැකපු දේ කියන්නේ. අන්නේ හිස්තන තමයි මම මේ පුරවන්න ඉල්ලා හිටින්නේ. ඉතින් මේ ලියුම් කරු කැමැතිද මේක දැන් Tamange මතකයෙන් කියන්නේ එම ආස්වාස් ප්‍රසවාසයේ බලන වෙලාව මේක සද්දයක් නෙවෙයි මේක හිතවිල්ලක් නෙවෙයි මේ වේදනාවක් නෙවෙයි ආස්වාස් ප්‍රසවාසයේමයි කියලා දැනගන්න මොනවද දැක්කේ කියලා. ඒක ඉදිරිපත් කරන්න කැමති නැත්නම් ඉතින් අපිට ඉතින් බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මයිකේ වැඩ කරන්නේ නැද්ද? ඔක මට ගෙනියන්න දෙන්න මම කොළඹ කියලා හදාගෙන. අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ හුස්ම ගැනීමේදී ඒ ගැන හිතන්න හුස්ම ගන්නවා කියන එක දැනෙනවා ආස්වාසය දැනෙනවා හුස්ම උඩට හුස්ම රැලි උඩට යනවා කියලා නැවත හුස්ම ප්‍රාශ්වාසයේදී හුස්ම පහළට යනවා කියලා දැනෙනවා පමණයි ඒ වාර පහක් විතර මෙනෙහි කිරීමේදී හිත වෙනත් අතකට යනවා. හරි හිත වෙනත් යන්නකට යන එක අපි පස්සට තියමු. මේ පස් මේ අවස්ථාවේදී හිත පිට ගිහිල්ලා නැහැ. දැන් තියෙන ආස්වාස ප්‍රස්වාසයේ මේ ප්‍රස්වාසයේ නෙවෙයි මේක ආස්වාසයේමයි කියලා කොහොමද සාතික කරගන්නේ? සෝමසෝස්ම උඩට යද්දී අර මේ බැරිය අපහසු තදගතියක් වගේ දැනෙනවා. ඒ තද ගතිය දැනෙන්නේ කොතෙන්ද? එහෙම නැත්නම් ඒක ප්‍රස්වාසයේදී දැගෙන දැනෙන තත ගතියක්මයි ඒකට වැඩිය මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා මේක මේ ප්‍රස්වාසයමයි වෙන එකක් නෙවෙයි කියලා ප්‍රස්වාසයේ අනන්‍යතාවය තද ගතිය හරහා කොහොමද තමයි සහතික කරගන්නේ? සමහරවිට හොස්ම උඩට ගනිද්දී අර මේ පහුවට දැනෙන ලොකු මේ බර ගතියක් පහලට හැලීමේදී ලොකු සහන ගතියක් දැනෙනවා. ඒකෙන් තමයි ආස්වාද කියන්න පුළුවන් ද ආස්වාස වෙලාදී මම ආස්වාසය මෙනේ කරනකොට පපුවට බර ගතියක් දැනෙනවා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස කරනකොට මට හැලු ගතියක් දැනෙනවා කියලා. ඔන්න ওই ටික කියා ගන්න තමයි ওই ටික ඉල්ලන තමයි මම මේ අඬන්නේ. ඉතින් ওই ටික කියා ගන්න බෑ මං මට තේරෙන්නේ මේ මම මේ කියන එකට කියන එක වැටහෙන්නේ නැති අයි කියලා ඒක මගේ හදිසි කලබල ගතිය නිසා වෙන්න ඇති. ඉතින් මේ ටික කියා ගන්න ප්‍රශ්න කීයක් අහන්න ඕනද බලන්න. ආශ්වාස කරන වෙලාවදී මට පපුවේ තද ගතියක් දැනෙනවා. ප්‍රශ්වාස කරන වෙලාවදී මට හැලු ගතියක් දැනෙනවා. ඒකට මම ආශ්වාසයලාදී ආශ්වාස බව දන්නවා. මෙනෙහි කරලා තියෙනවා. පපුවේ තද ගතිය දන්නවා. ප්‍රශ්වාසයලාදී ප්‍රශ්වාස කියලා මෙනෙහි කරලා තියෙනවා. හැලුවක් දැනෙනවා. මේ විදියට හුස්ම රැලි පහක් පේනවනේ. එච්චර. ඊට පස්සේ බලන්න මේ පහ එන්නේ එන්නේ ඒකමද පේන්නේ. තව මොනවා මේකට එකතු කරන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති, රිද්මයානුකූල ගතියක් එකපාරට දඩස් ගල තද වෙනවා නැත්නම් ක්‍රමයෙන් තද වෙනවා ආදී මේකේ මේ දැකපු දේවල් වල සටහන්ස ආකාර ලක්ෂයක් තියෙනවා. අන්නේ තොරතුරුක එනවනම් ඔය ඊට පස්සේ එන හිතවිලි වේදනා ඔක්කොම නිකන් වැස්ස වෙලා ගිම්හානේට වැස්සක් වැස්ස වගේ ඔක්කොම තැම්පත් වෙනවා. මේ ආස්වාද ප්‍රසවාස විස්තර කරන්න නැති වුණොත් අර වැය විසිරෙනවා. ඒක නිසා පහක් වැටෙනවනම් හොඳටම ඇති. නමුත් මේ පහ පිළිබඳව මේ මං මේ වගේ ප්‍රශ්න කරන්නේ නැතුව අර මූලික උපදේශ දිහා බලලා මේ ආස්වාසයයි ආස්වාසය මම මෙනෙහි කරුවා. ආස්වාසය කියලා මට පපුවේ තද ගතියක් වැටුණා. මට ප්‍රස්වාසය වෙලාදී මම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරා නැත්තම් බැලුවා. එතකොට මට හැලුවක් වැටුණා කියලා මේ ටික ඍජුව ප්‍රකාශ කරන්න අදහස ඇති වුණා නම් භාවනාවට යන කෙනා යන්නේ භාවනා මානසිකාරයක් එල්ලයක් සහ පෙර සූදානමක් ඇතුව. එහෙමනම් එයාට බලතැහැකීමේ පහක් ඉවරනකොට දැන් හිත කැඩෙනවා. මට තව එකක් වැඩි කරගන්න බැරිද? හයක්. ඊට පස්සේ ආයෙ කොහේ හරි ගියයි කියමුකෝ හිතවිලි වේ. ඊට පස්සේ ආයෙ ආවට පස්සේ බannවා ආයෙ සැරයක් අර පිම්බීමේ සහ හැකිලීමේ අහුලා ගන්න දේ, වටහා ගන්න දේ, දැනෙන දේ වැඩි කරන්න මොනවද කරන්න ඕනේ? එතකොට සක්මන් කරනකොට වමට දකුණට পায়ට උණුසුම සිසිල් ගොරෝසු ගති වැටෙනවායි කියලා. නරක නෑ නමුත් මේ සිසිල් ගොරෝසු ගතිය වමේ සිසිල් ගොරෝසු ගතිය දකුණු සිසිලේ මේ තියුම් ගොරෝසු ගතිය වෙන් කරලා අඳුරගන්නේ කොහොමද කියලා බෑ. තේරුම් ගන්න නැත්නම් රචනයේ නැත්නම් තාම පරිච්ඡේද ඥානයක් පහළ වෙලා නැහැ. ඒ නිසා ඉදිරිපත් කරන තොරතුරු පුළුවන් තරම් වමේ දකුණ තොරතුරු ආරම්භයේ විසද භාවයේ සඳහා දකුණේ වෙනස් වෙන හැටි කියන්න මතක තියාගන්න. දකුණේ දකුණ තොරතුරු වමෙන් වෙනස් වෙන හැටි. එහෙම නැත්නම් කොහොමද මේ දෙකෙන් මම මේ වමමයි දකුණ නොවේ කියලා. දකුණමයි වම නොවේ කියලා වටහා ගන්න උත්සාහය කෙරෙනවද කියලා දැනෙන්නේ නොකිරනවද කියලා දැනන්නේ වார்த்தාවෙන් තමයි. උඟ දෙනෙක් කරනවා ඇති. නමුත් වார்த்தා වෙලා නැත්තම් මම කියනවා කෙරිලත් නැහැ, වார்த்தා වෙලත් නැහැ. මෙන්න මේ මානසිකාරය මෙන්න මේ විදිහේ බලන්න ඕනේදී එල්ලේ දන්නවනම් හිත නිකන් රෑ කරවලේ ගමන් කරපු මිනිස්සේ දවල් එළිය ගියා වගේ එළියක් එනවා. ඉතින් ඒක වැඩි කරන්නයි මට මේ මේ ධර්ම සාකච්ඡාවක් ඕන කරන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේ කෙනෙක්ගෙන් කට උතරයක් ඕන කරන්නේ. ඉතින් ඒකට බයයි කියලා කියන්නේ කෙලස් පක්ෂයි. මාරපාක්ෂිකයි. මේ කට උතර දීලා සුද්ධ කරගත්තොත් අපිට බුද්ධ පාක්ෂික වෙන්න පුළුවන් කරන දේ පිළිබඳව අනිත් දවසට යනකොට එල්ලයක් එකලාශයක් එන්න පටන් ගන්නවා. එතකොට මෙහෙම සාකච්ඡා කරනකොට අනිත් දවසේ ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසවාසයේදී මෙන්න මේ ටික විසදෝ බලන්න ඕනේ මේ ටික වාර්තා කරන්න ඕනේ. සක්මන් කරනකොට මෙන්න මේ ටික විසදෝ බලන්න ඕනේ මේ ටික වාර්තා කරන්න ඕනේ කියලා වැටහීමක් සිදු වෙනවද? ඒ වැටහිච්ච ටික විතරක් කියන්න බෑනේ මොනවද මේ සාකච්ඡාව වටහාගත්තේ කියලා? සයින්ස් දැන් හුස්ම ගැනීම ආස්වාසයේ වෙනම ආස්වාසයට තියෙන ලක්ෂණ ප්‍රාස්වාසයේදී ප්‍රාස්වාසයට තිබෙන ලක්ෂණ ගැන වෙනෙන් වශයෙන් බලන්නට පුරුදු වෙන්න ඕනේ. සක්මනේදී වමට දැනෙන දේ වෙන වශයෙන් දකුණට දකුණු පාදයේ තබාට දකුණු පාදයට දැනෙන දේ වෙන වශයෙන් හඳුනගන්න පුළුවන් විදිහට සතිමත් වෙන්නට ඕනේ. ඒකට මෑණියන්ගේ පුද්ගලිකව මම ප්‍රශ්නයක් අහුවොත් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ හඳුනා ගැනීමද වඩා ලේසි නැත්නම් වමෙන් දකුණ වෙන්කොට හඳුනා ගැනීමද මේ දෙකෙන් කොයි එකද වඩා ප්‍රකාශ කරන්න ලේසි? සමහර සක්මන මම වැඩිපුර කරා නමුත් ඒ දෙක වෙන වශයෙන් හඳුනාගන්න බැරි නම් නමුත් ඒක පොදු ලකුණක් වමේ දකුණේ ඉච්ච ලොකු වෙනසක් නැහැ. ඒක නිසා අපි ඇහුවොත් කායෙන් හරි ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන කරන්න හැටි යාගෙන් දෙතුන් සැරයක් ප්‍රශ්න කරනකොට උත්තරයක් ගන්න පුළුවන්. නමුත් වමෙන් දකුණේ ඉච්චර වෙනසක් නැහැ. ඒ නිසා ඒක ගැන බලන්න බලන්න වෙහෙසක් එනවා. වේන වෙනසක් නැහැ. හුඟක් වෙලාවට බැලුවෙකට වම වගේමයි දකුණ. ඉතින් ඒකට දැන් අපිට තේරෙනවා බලනාසුලුව වම දකුණ බලලා හිතනද මේකට කරන ප්‍රයත්නේ මොකද්ද ඊට පස්සේ වම ඔසවනවා සහ තබනවා කිව්වහම එසවීමේ ක්‍රියාවලිය තැබීමේ ක්‍රියාවලට වඩා වෙනස් නේ වම දකුණට වෙනස් වෙන්නේ නැහැ ඒක වෙනස් අඩුයි එසවීම දකුණට එසවීමේ ක්‍රියාවලිය තැබීමකට හාත්පසින්ම වෙනස් දකුණෙත් එසවීම තැබීම ඒ නිසා ටිකක් වෙලා වමට දකුණට හිත යන්න දීලා නැත්නම් වම දකුණ කියලා මෙනෙහි කරලා ඊට පස්සේ ඔසවනවා තබනවායි කියලා දෙන්නේ අර පොල් ගෙඩිය දෙකට බෙදෙන්න වගේ පාරක් ගහන්න ඕනේ එහෙම නැත්නම් වමේ දකුණේ වෙනස නැහැ හැබැයි හුඟක් කල් ගියාට පස්සේ තේරෙයි භාවනා කරනකොට අපේ වම අතයි දකුණ අතයි වැඩකට යනකොට දකුණත් කාර්යයේ දකුණ තමයි ඉස්සරහට යන්නේ වම පස්සේනේ කොර වෙලානේ තියෙන්නේ වමත් කාර්යයේ වැඩේ එනකොට වමනේ යන්නේ ඒ වගේ අපි කකුල් දෙකෙත් අනිවාර්යයෙන්ම එකක් සක්‍රියයි අනෙක් අක්‍රියයි. ඒක ෆුට්බෝල් ගහන කට්ටිය හොඳටම දන්න. කික් එකක් එනකොට දෙන්නේ කික් එක දෙන්නේ වමෙන්ද දකුණෙන්ද කියන එක තමයි ෆුට්බෝල් ගහන එක නදාන්න. මේ හොප් ස්ටෙප් ඇන් ජම්ප් එක කරන එක නදාන්න. නමුත් අපි හිතාන ඉන්නේ අපේ කකුල් දෙකම එක වගේ කියලා. ඒ තරම්වත් අපි බලලා නැහැ. බැලුවොත් පෙනෙයි කන්දක් නගින්න කිට්ටු වෙනකොට කොයි කකුලද ඉස්සර වෙන්නේ. පල්ලමක් බහින්න යනකොට කොයි කකුලද ඉස්සර වෙන්නේ කියන එක ඇඟ ඇතුලේ ලේඛනගත වෙලා තියෙන්නේ. අන්න ඒක දකින්න සුළුවට යන්නේ නැතුව අපි අවුරුදු 100ක් මේ කය පාවිච්චි කරලා මැරලා ගියත් ණයට ගත් එකක් වගේ. අපේ ඒක පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. අන්න ඒක වැඩි කරන්නයි සරුවචනාංශයට අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ කයට ප්‍රේමකරනද මේ කයේ හැම හැකියාවක්ම සහ නොහැකියාවක්ම දැක්කන්නාසුලුව කරන්ඩ අනුන් ගැන හොයන්න එපා. මේකයෙන් පිට තැන් ගැන හොයන්න එපා. මේකයි අතීතය ගැන හිතන්න එපා අනාගතය ගැන හිතන්න එපා අඩු ගන්න එක චිත්තක්ෂණයක් මේ මම දැන් මෙතන සක්මන් කරනකොට මොනවද වැටෙන්නේ කියලා බලන එක. ඉතින් ඒකට මේ අපි මේ දැන් කරන්න දන ඊටේ බොහොම මූලික වැඩපිළිවෙලක් භාවනා කරනකොට මොනවද බලන්න ඕනේ භාවනා කරලා කියනකොට මොනවද කියන්න ඕනේ කියන පාඩම ගන්න අපි මේ හදා. ඒක නිසා මේ පෑනියන්ගේ පත්තුත්‍ර දීම නැත්තම් ප්‍රතිඋත්තර දීීම එහෙම නැත්නම් කට උත්තර දීීම මම අගය කරනවා. නමුත් ඒක කෙනෙකුට ප්‍රසිද්ධියේ දඬුවමක් කෙරුවා වගේ තමයි මේ ප්‍රශ්නාවලිය. උගව දෙනක නිසා නිර්නාමිකව ලියුල්ල යන කැමැති කට උත්තර දෙන්න කැමැති නැහැ. නිකමට හිතනද අපි මෙතන 50කටක් එක්ක සාකච්ඡා කරන්නේ එක්කනා එක්කන හම්බෙලා කතා කරන්න ගියා නම් මට කොච්චර කතා කරන්න වෙනවද කියලා. හැම කෙනාටම 50 සැරයක් ඕක කියන්න වෙනවා මට. ඒ ටික මම කරා අවුරුදු 10ක් 2006 ඉඳලා 2016 වෙනකම් කරා ඔක්කොම නරියයි බල්ලයි කතා තමයි කතා කරන්නේ. ගෙදර බල්ලට අසනීපයි. ඒ ඔක්කොම කියනවා. ආශ්‍රද ප්‍රසාසේ තේරෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඊගාව එකනාපම ආයෙත් පටන් අරගන්න. ආයෙත් කතා කරලා ගියාට පස්සේ එයා යනවා. ඉතින් දැන් මේ කට්ටිය එකතු කරලා කියපුවාම ඕගොල්ලන් හිතන ඉතින් මට වෙහෙසයි කියලා. නමුත් මම මගේ වෙහෙස 50න් එකට වැහලා තියෙන දැන්. පොදුවේ මට කීත හැකි නමුත් ගිය රිට්‍රීට් එකට ආපු කෙනෙක් කියලා තිබුණා. මේ ස්වාමීන් වහන්සේ ගන්න ප්‍රයත්නයෙන් වැඩ ගන්න පිරිස නම් ඉතාමත්ම අඩුයි කිය. හැබැයි හැම කෙනාම හැම රිට්‍රීට් එකකට එන්න ආසයි. හැබැයි කැමැති නෑ ඉදිරිපත් වෙලා මේ මේ ප්‍රශ්න විසඳගෙන සාකච්ඡා කරන්න ඕනකමක් නැහැ. ඉතින් මං මං ඒ උනාට මං නම් ඒ පැත්ත දකින්නේ මං දකිනවා රිට්‍රීට් 93ක් කරනකොට ඒ රිට්‍රීට් 93 හරහා මොනවද දියුණුවක් පෙන්න තියෙනවයි කියලා. මොකද මං බලන්නේ ඒක පුද්ගලික මට්ටමට දෙන්න. පොදු ඔක්කොගෙම දියුණුව නෙවෙයි පුද්ගලික එක එක නයන්නේ ඒකෙදි මගේ විශේෂ අවධානය තියෙන්නේ ඉස්සල්ලාම තාට රිට්‍රීට් එකට ආපු කෙනෙක් ඒකට අරගණ්ඩයි. නමුත් මට පේනවා මේ මූලික උපදේශ පන්තියට සහ කමඨාන් සුද්ධ කිරීමේ පත්‍රිකාවට අවධානය යොමු කරලා තියෙනවා අඩුයි. ඒක නිසා මම මේ රිට්‍රීට් ඕගනයිස් කරන එකට කියන්නේ එnde ඉස්සල්ලා ඒක දෙන්න ඒගොල්ලන්. උපදේශ පන්තියට අහුම්කම් දෙන්න දෙන්න. ඒ කමඨාන් සුද්ධ කරනකොට තිබිය යුතු වාර්තා කරන හැටි පිළිබඳව පත්‍රිකාවේ හැම කෙනෙකුට ලැබෙන්න ආරින්. එතකොට ඒගොල්ලන්ට ඒක ඒක හදාරන්න තියෙන ඊට වැඩි. ඒ වගේම මම කියනවා රෙකෝඩ් කරන එකට යනකොට මේ උපදේශ පන්තිය දෙන්නේ. ඒ උපදේශපත්තිකාව දෙන්න මේක භාවනා කරන ගමන් කියවන්න කියවන ගමන් භාවනා කරන්න. එතකොට මේක සමහර වෙලාවට බෙහෙත ඇඟට වදින්න ඉඩ තියෙනවා. නැත්තම් පය බර වයට පිටිකරහා බෙහෙත් බැන්දා වගේ අපි මීතිකල මෙච්චර භාවනා කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තිබා කිව්වට භාවනා උපදේශ ටික තේරෙන ගන්න හෝ භාවනා කරනකොට විස්තර කියා ගන්න අතින් අපි ගොළු අඳගොළු බීරි තත්ත්වයටපත් වෙයි. ඒ නිසා පොදුවෙත් අපි දිනුවක් බලාපොරොත්තු වෙන අතර පුද්ගලිකවත් බලාපොරොත්තු වෙන නිසා මේ අද මුල් ටිකට සාකච්ඡා කරපු ප්‍රශ්න වලදී ගොඩාක් කල්තවන්න සිද්ධ වුණා. එක්කෙනෙක්වත් මන් දෝත්සහයි වෙන්න එපා. අදාළ තොරතුරු සහිතව නැවත ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරමි. පිටක හුස්ම සියුම්ම ටික වේලාවක් යන්ත්‍රම දැනේ. එවිට මෙතරම් සුළු වායු ප්‍රමාණයක් මිනිසියෙකුට ජීවත් වීමට ප්‍රමාණවත් දැයි හැඟේ. ආනාපාන සතියද හොඳින් දැනේ. ටික වේලාවකට පසු එකවරම අතිවිශාල හුස්මක් ඉබේටම ඉහළට යයි. මෙසේ සිදුවීම හරිද වැරදිද? මා භාවනා කරන ක්‍රමය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. මාහට පිරිසක් කතා කරනට එය අසමින් ආනාපානෙ මෙනෙහි කළ හැක. වාහනේ යන විටද එය සිදු කළ හැක. සක්මන් කරන විට වම දකුණ කියා පාද තබුවද හිත අවධානය හුස්ම රැල්ල කෙරෙහි ඇදී යයි. එහෙත් දිග වේලාවක් භාවනා කරන විට ශරීරයේ වේදනා දැඩි ලෙස නොදැනේ. අනාගත හුස්ම රැල්ලද හොඳින් වැටහි. තව බොහෝ වේලාවක් මෙසේ සිටිය හැකිදයි හැඟේ. හුස්ම රැල්ලද ඊට සියුම දැනේ. එහෙත් තද හුස්ම රැල්ල හොඳින් දැනුමද ඒද එපැහැෙන ස්වභාවයක් කම්මැලි කෙටියක් එක තැන පල්වෙන ස්වභාවයක් වරන් ඇතුලේ බෝරින් වේ ඒ ආනාපාන සතිය දැනේ වේදනාව දැඩි ලෙස නොදැනේ විටක ඒකාකාරී බව නිසා ඉපැවෙන ගතියක් ඇති වේ එවිට ඇතැම් විට මා පරයන්කෙන් නැගිටිමි මා කරන ක්‍රම නිවැරදියි කියාද මට හැඟේ මා කුමක් වේද කරුණාවෙන් පහදා දෙන්න. යම දකුණ කියා සක්මන් කරන විට හුස්ම රැල්ල අනුව යම දකුණ කියාද පාද තැබීම විටක සිදුවේ. සක්මන් කරන විට හුස්ම රැල්ලට අවධානය ඉබේ යොමු වේ. එහෙත් රළු යමක් පාගුණ විට අවධානය ඒට යොමු වේ. සක්මන් කරන බවද හොඳින් දනි. මා කරගෙන යන ක්‍රමය නිවැරදිද? මා කෙසේ තවදුරටත් සිදු කළ යුතුද? භාවනා කරන විට හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු වේ. එහෙත් මාගේ අනුදැනුමකින් තොරව සිතට යම් යම් සිතුවිලි පැමිණේ. මේවා මා විසින් මේ මොහොතේ සිටීමට අදහස් නොකළ දේවල් බවට දැනේ. එවිටද ඒවා මෙනෙහි කළ යුතුද? නැතිනම් හුස්ම රැල්ල අවධානය යොමු කළ යුතුද? කරුණාවෙන් පහදා දෙන්න. මේක අහන ප්‍රශ්නේ එච්චරම පිරිසිදු නෑ. නමුත් අහගෙන ඉන්නකොට මතක් වෙලා තියෙන්නේ භාවනාවට ගියාට පස්සේ මේ පුද්ගලයා හිතුවට වැඩිය භාවනාදි කරන දේවල් වලට වැඩිය කෙරෙන දේවල් සිටින බව දැකලා තියෙනවා. හුස්ම හොඳට තැම්පත් වෙනට සුවාසය දිගට ගෑනවා. වම වම දකුණ කියලා මෙනෙහි කරනට ආස්වාද ප්‍රසවාසය දැනෙනවා. එහෙම නැත්නම් Tamanට ඕන නැති හිතවිලි රාශියක් එන බව තේරෙනවා. ඉතින් මේ ලැබිච්ච තොරතුරු හසුරුව ගන්න දන්නේ නැතුව මම මේකට මොකද්ද කරන්න ඕනේ කියලා විශාල ප්‍රශ්නයක් මතු කරන තියෙනවා මම මතක් කරන්න කැමති සරලව මේවා සියල්ලම භාවනාවේ ප්‍රතිඵල භාවනාවේ ප්‍රතිඵල කවදාකවත් ප්‍රශ්නයක් පිණිස හිටින්නේ නැහැ දැන් අපි තීරුම් ගන්නවා ආස්වාද ප්‍රසවාස කරන්න ගියාට අපිට ඕන විදිහට ආස්වාද සංසිඳවන්නත් බෑ දික් කරන්නත් බෑ ඉඳපු ගමන් සංසිඳන ආස්වාස ප්‍රසවාස මැද දීර්ඝ හුස්වාස එනවා මේක සිද්ධ වෙන දෙයක් නම් මේකට කනගාටු වීම තමයි පෘථග්ජනයගේ ගතිය. ධර්වචන සඳහන් කරන ඔබ චේතනාවකින් තොරවනම් සිද්ධ වෙනකොට කනගාටු වෙලා වැඩක් නැහැ. හිතනවනම් කනගාටු වෙන්න හිතෙනවනම් කනගාටු වෙලා වැඩක් නැහැ. ඒ වගේම වම දකුණ තියෙන වෙලාවදී ආනපනේ දැනුණට කමක් නැහැ. Taman හැබැයි ආනපනේ කරන්න යන්න එපා. ඒ ප්‍රශ්නේ මේක තේරුම් අරගත්තා නම් මේ ප්‍රශ්නේ 160ක් උත්තර හම්බ වෙනවා. දෙවෙනි කොටස තමයි ඒ විදිහට Taman භාවනාදී කළ යුතු මූල කර්මස්ථානය වෙන් කරන කෙරෙන දේ නෙවෙයි කරන දේ වෙන් කරගෙන ඒකේ විස්තර කියන තාම කට උල් කරගෙන නැහැ. මෙහෙමයි මට ආස්වාසිය වැටෙන්නේ මෙහෙමයි මට ප්‍රසවාසි කියලා රළු වෙලාවක් කෙටි වෙලාවක් ගැන සියුම් වෙලාවක් ගැන කතා කරාට ඒ විස්තර ටික වැඩි කරලා සිදු වෙන දේවල් වලට මෙනෙහි කරන්නත් එපා හිත කරදර ගන්නත් එපා ඒක අසංස්කාරික සිදු වෙන දේ මේ අරමුණු කරන ප්‍රධාන කර්මස්ථානයේ තේරුම් ගන්න ඒකේ විස්තර ලියන්න ගත්තොත් මෙයාට ශීඝ්‍ර දියුණුවක් එහෙම නැත්නම් කොහොඳ පිම්මක් පැන ගන්න පුළුවන් ඒ නිසා කරුණු දෙකක් සුද්ධ කරගන්න භාවනාදී කෙරෙන දේවල් කරදරයකට ගන්න එපා ඒව හොඳට වார்த்தාවට ඇතුළු කරන්න දෙක කරන භාවනාව නැත්නම් මූල කර්මස්ථානය පිළිබඳ මේට වැඩිය තොරතුරු ධර්ම ඕජාව වැටහෙන දේ ඇතුල් කරනකොට බොහොම හොඳ ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවෙන් පසු පරයන්කයට ගොස් ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. මම දැන් මෙතනට සිත යොදා පසු ආස්වාස ප්‍රස්වාස බලුවෙමි. ආස්වාස ප්‍රස්වාස දෙක තුනක් බලන විට සිත වෙන සිතුවිලි වලට යයි. ඒ සමගම නැවත ආශ්වාස ප්‍රශ්වාස බලෙමි. එවිටද විනාඩි 5කින් පමණ වෙනත් සිතුවිල්ලට යයි. පසුව 1 2 3 ආදී වශයෙන් ගණන් කළ විටද 4 5 6 7 8ට පමණ ගමන් කරන විටම නැවත සිතුවිල්ලට යයි. එහෙත් සිත පිට ගිය වහාම මට දැනේ. විගස මම මූල කර්මස්ථානයට යමි. පැයකට ආසන්න කාලයක් මෙසේ ගත විය. දිගටම ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තබා ගැනීමට මා කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඉල්ලමි. මා ආධුනික නොවේ. ඔබ වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. මේ විදිහට බෙන් හයක් කියුවා මේකම දේ හිත පිට යන ගැන වෙන විස්තර කතා කරාට ආනපාන ගැන වැටහිච්ච වෙලාවකවත් විස්තර ලියන්නේ නැහැ. ඉතින් ඒක ලියපු ගමන් ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවා එතන. එහෙම නැත්නම් ඒ ලියන එකනට කියන්න පුළුවන්ද? මේ හිතවිල්ල නම් ඇවිල්ලා තියෙන කැත්ත. හිත ගිය වෙලාවේ ආනාපානට වැටුනේ කොහොමද කියලා කියන්න කැමතියි. එහෙම නැත්නම් අන්න එතන උත්තරේ තියෙනවා කියලා මතක තියාගන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞතමී ස්වාමීන් වහන්සේ සංස්කාර නිසා බබේ ඇතිවන බව කුසල ලක්ෂල් බව අසා ඇත්තේ. ස්වාමීන් වහන්සේ ඒකෙන් තවදුරටත් පැහැදිලි කර දෙන්න ඕනේ. ඔබ වහන්සේට ඉතාම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා දුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු වේවා ආනාපාන ගැන විස්තර මට දුන්නොත් මම ওই කියන දේවල් කරලා දෙන්න මට අදාළ තොරතුරු දෙන්නේ නැතුව මට න්‍යාය පත්‍ර හදන්නයි ධර්ම මාතෘකා දෙන්න ගියාට මට ඉච්චර කන් ඇහෙන්නේ Taman භාවනා කරලා වැටෙන දේ නම් මට කිය တဲ့ අත්දැකීමෙන් කියන්නේ ඒක අදාළයි කියලා. නමුත් මේ වගේ තොරතුරු මම තලකා බලන ධර්මදේශනාට නමුත් මට අවශ්‍ය කරලා තියෙන්නේ මේ කමඨාන සුද්ධ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ටික. මම කකුල් දෙක දිගාරින් එක හොඳ නෑ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ප්‍රවයන්ක භාවනාවේ නිරත වන විට විනාඩි 20ක් 30ක් පමණ මූල කර්මස්ථානයේ සිත පවත්වාගත හැකිය. ඉන්පසු මට නොදැනීම සිතුවිලි වල ගලාගෙන එයි. එහෙත් එම සිතුවිලි තිබුණද මූල කර්මස්ථානයේ එනම් ආනාපානී සිත පවත්වා ගත හැකිය. එහෙත් එම සිතුවිලි මගේ භාවනාවේ දියුණුවට බාධාවක් වේද? ඉන් වැළකෙන්නේ කෙසේද? යන්න මට පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. අටවෙනි ප්‍රශ්නේ අටවෙනි එකටත් කියන්න තියෙන ඉච්චරයි. ආනාපානය ගැන පොඩ්ඩක් හරි විස්තරයක් දෙන්න නැතුව හිතවිලි එන චෝදනාවට මට කරන්න බෑ. වැටහෙන දේ පොඩ්ඩක් කියනවනම් ඊට සාපේක්ෂව මට උත්තරයක් දෙන්න පුළුවන්. නිසා මේ ප්‍රශ්න දීපෙකනා හෝ කතා කරන්න කැමති නම් තමන්ට හරිය වෙලාවක ආශ්‍රව ප්‍රසවාසයේ වැටහිච්ච ටිකත සභාගත කරන්න. එහෙම නැත්නම් අර මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න කියන පොදු උපදේශය විතරයි මට දෙන්න වෙන්නේ. තිරුවන් සරණයි. අකුල් දෙක දිගාරින් එපා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ පැත්තට. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ වසර දෙකකට වැඩි කාලයක සිට මම උදරයේ පිම්බීම හැකිලිම භාවනා කරමි හුස්ම තුනී වී පිම්බීම හැකිලිම එකක් ලෙස දැනේ පැයකට අධික කාලයක් මෙසේ සිටිය හැක. ඉන්පසු කිසිත් නොදන්නා තැනකට යයි. නින්දකට හා සමානව. මේ මෑතක සිට භාවනා කරන විට හුස්ම හිරවනසයක් හා හුස්ම ගැනීමට අපහසු බවක් නිතරම දැනේ. එදෙස බලමින් නැවත පිම්බීම හැකිලීමට සිත යොමු කරමි. එම අපහසුව සතියට බාධාවක් නොවේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ හා නිවන්සෝ අත්වේවා පතමි. මේකෙදි ටිකක් විස්තර වෙලා තියෙනවා tempat වෙනකොට සහ හුඟක් තුනී වෙච්චාම නමුත් උත්තරේ තියෙන්නේ ගොරෝසුවට වැටෙන වෙලාවේදී කොහොමද පිම්බි මැකිලිම දකින්නේ කියන එක දැනගෙන එතන ඉඳලා ඊටු ටික පෙළ ගැස්සුවා නම් ලස්සන රචනයක් හැදෙනවා. නමුත් එතන විශාල රික්තකයක් තියෙන්නේ. ඒක විස්තර වෙලා නැහැ. අනිකුත් නම දෙනකොට මං කිව්වා වගේ මං කැමති හොඳට ගොරෝසුවට පටන් ගන්න වෙලාවෙදී කොහොමද පිම්බි මැකිලිම කියන කතාව නැතුව මේ ආනපාන මේ පිම්බීම හැකිරීම අල්ලනවා කියන එක ආඳායාව වල්පත ගත්තාසේ තමයි. අල්ලනවා නම් අල්ලන්න ඔළුවෙන් ඔළුව ගියාට පස්සේ අල්ලුවොස් ලෙසනවා. එතකොට සැක එනවා. ඒ නිසා පටන් ගන්නකොට ගොරෝසුට වැටෙන තොරතුරු ටික වார்த்தාවට ඇතුල් කරා නම් වார்த்தාව සම්පූර්ණයි. ඒක යnderලා ඉතුරු ටික කොච්චර කියන්න ගියත් රචනය සම්පූර්ණ වෙන්නේ නැහැ. භවනායන වැරද්දක් පේන්න නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ දරුවෙකු කුසතුවට පැමිණියදා පටන් පින්වත් දරුවෙකු ලබා ගැනීමේ අරමුණින් එදිනදා කළ යුතු ධර්මානුකූල වතාවත් කීපයක් කාරණා පහදා දෙන්න. වහන්සේට චතුරාර්ය සත්‍ය ඉක්මනින් අවබෝධ වේවා. මම දන්නේ දරුවන් ඇති කිරීම පිළිබඳ ප්‍රශ්න. ඒක මගේ අදාළ දෙයක්ුත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ යමක් ඇතිවීම වළක්වනවා මිසක් ඇති කරලා හොඳ කරන්න බෑ. උපදින තාක් උපදින්නේ දුක් නම් මේ කර්මත් මේ කර්ම වලට ඇඟිලි ගහන්න මට ඕනකම නැහැ. ඒ නිසා ඒක මේක පෞල් සංවිධාන සංගමේවත් දරුවන් ඇති කිරීම පිටවද පාඩම් පන්තියක්වත් නෙවෙයි. ඒකට කරන හාමුදුරු කට්ටියක් ඉන්නවා ඒ කට්ටිය හම්බ වෙලා කරගන්න. මේදි තියෙන්නේ නැතිවීම, ක්ෂයවීම, වැයවීම වලන එක නිසා මේක එච්චර මං හිතන්නේ දරුවට මංගල කාරණාවක් වෙයි කියලා. අවසාන ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේ පින්වත් දරුවෙකු අපේක්ෂාවෙන් සිටින මවක් නිතර ඇසිය යුතු පිළිත් වන්නේ මොනවාද? ඊට අමතරව මව විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර මොනවාදයි අනුකම්පාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොයි කෙනාට ඒ පිරිසිඳ ගත්තත් ඒකේ අවධාන කාලේ හිටියත් පිළිමුණත් ගෑනුණත් මම දැන් මෙතන කියන එක තමයි එකම උත්තරේ. ඉන් අපිට මොනම දෙයක්වත් නැහැ. ඔක්කොම අනිත් ඒවා මේක සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රම සහ විදි. ඒක නිසා දරුකබක් තිබුණත් ඒක මුලැමැදාග කොහේ හිටියත් මේ සතිපත්තහණේ විතර කාටත් පොදුවේ කියන්න පුළුවන් දෙයක් ඇත්තේ නෑ. ඒ නිසා කාටවත් ඒක නැතිව නම් හොඳකුත් ඇත්තෙත් නෑ. ඒක නිසා මේ දරුකබක් තියෙන කෙනෙක් හේවා නැති කෙනෙක් වේවා සතිපත්තහණේ තමයි ඒකට තියෙන්නේ. නමුත් ඒක හිතනවා නම් බරපතලයි කරන්න බෑ කියලා ඒකත් සාධාරණයි. මොකද හේතුව මෙතෙන්ට නෝඩ එක පුරුදු කරලා තිබුණ නැත්නම් මේක පුරුදු කරගන්න වෙලාවක් නැහැ. නමුත් මේ කියන අවස්ථාව එච්චරම අසීරු අවස්ථාවක් නෙවෙයි නම් නොදැරියක අවස්ථාවක් නොවේ නම් දැන් හෝ සතිපට්ඨානෙ පුරුදු කරන්න. මම දැන් මෙතන ඉන්නවා කියන එක පුරුදු කරන්න. ඒක තමයි මේ දෙපැත්තටම දරු ගැබටත් දරු මවටත් දෙන්නටම තියෙන එකම අරසා ක්‍රමය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. දැන් අපි පැයකමාරක් විතර කාලයක් කරගෙන තිනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා. ඒ කියන්නේ පැය විනාඩි 30ක් විතර අපි වැඩිපුරත් අරගෙන තිනවා ප්‍රශ්න ගොඩක් තිබිච්ච නිසා. ඒ නිසා අපි මෙතන සිට කාලය ගන්න විනාඩි 30ක පමණ කාලයක් සක්මන් භාවනාව සඳහා ඊට පස්සේ තුනට රැස් වෙනවා පරියංක භාවනාවකට සාමූහික භාවනාවකට ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ දෙවෙනි සැසිවාරයේ නිමාව සටහන් වෙනවා. ශිළු දිනාටම තෙරුවන් සරණයි.